සහ ප්‍රඥාව වශයෙන් නම් කරනවා. ඉතින් අපි වැඩමුළුවේ මුල් දවස් කීපය ගැන හිතියොදලා බැලුවොත් අපි මේ සත්‍ය සද්ධම්මයන්ගෙන් ඒ ශ්‍රද්ධාව හිරියෝතප්ප දෙක පෙරේද වෙනකොට සාකච්ඡා කරා. අද අපි ඉදිරියට ගන්න හදන්නේ ලයිස්ට් එකේ ඊගාට තියෙන බහුසුතෝ හෝති කියලා බොහෝ ඇසුවිරු තැන් ඇති බව එනතම් පොතේ දැනුම අපි කියන විදිහේ සුතමේ ඥානය. ඉතින් ඒක අපි දන්නවා අනුග්‍රහිත සූත්‍රෙත් සඳහන් වෙනවා. ඒකයි අපි මේ වැඩමුළුවේ දවසේ හැමදාම ධර්ම දේශනාවක් සඳහා කාලයක් වෙන් කරලා තියෙන්නේ. ඒකට අපි කියන්නේ සුතමේ ඥානය කියලා. ඉතින් මේ සුතමේ ඥානය අපිට දකින්න හම් වෙන්නේ ඕතප්ප කියන චෛතසිකයට පස්සේ සුතමේ ඥාන ඊට පස්සේ ඒකෙන් ඇති වෙනම වගේ පේන්න තියෙනවා ආරද්ධ විරියක්. ඒකයි මේ ධර්ම පරම්පරා පෙළගැහිලා තියෙන්නේ සද්දෝ හෝති හිරි ඕතප්පී හෝති බහුසුතෝ ආරද්ධ විරියෝ උපට්ඨිත සති පඤ්ඤා. එයිසා මේ පෙළගස්සන වෙලාව වෙලාව හැටියට බලනකොට බහුසුත භාවය හිරියොතප් වලින් පස්සේ තියෙනවා. මේ භෞසුත භාවයේට සුත්තමේ ඥානය කියලා පටිසම්භිදා මාර්ගයේ ඥාන සංග්‍රහ කරන වෙලාවේ සෝතාවධානී පඤ්ඤා සුතමයේ ඥානං කියලා කියනවා. යමක් අහනකොට අවධානය කණෙහි පවත්ිනවා නම් අපි බණ අහනකොට උඩබිම් බලමින් අහසේ තරු ගනිමින් පොළවේ ඉන්න පණුවන් ගැන බලමින් වඩ පිටවීමෙන් අනිවිහිතව බණ අහනකොට ඒකට සුතමේ ඥානය කියන්නේ සුතමේ ඥානය කියලා කියන්නේ සෝතාවධානය. කනට අවධානය යොමු කරලා ඒ කියන දෙයට අන්‍ය විහිත නොවි බැලී ඇහිම මේ විදිහට බහුසුත භාවය අනිවාර්යයෙන්ම සත්‍යාගේ සංස්කෘතික දියුණුවට උදව් වෙන බව තමයි සාමාන්‍ය අධ්‍යාපන දෙපාර්තමේන්තුව අදහන දේ. ඒක ඔය මේ ඇක්වයිනාස් කියන ඒ සාන්තුවරයා ලොකු ඒ බිෂොප් වරුන්ගේ විශාල රැස්වීමකදී විශාල චතුර කතාවක් කරලා තමයි මේ බෞසුද භාවය කියන එක කතෝලික සභාවට හඳුන්ලා දුන්නේ. ඒකට ඉස්සල්ලා තිබුණේ දෙයන්නාංශේ දීපු ටික විතරයි. ඉගෙනීමෙන් කිසිම වෙලාවකට ස්වච්ඡන්ද භාවයකට ඉඩක් මේකේ නැහැ. ඒ නිසා ඉගෙන ගන්න දෙයක් නැහැ. දෙයන්නාංශේ මවලා තියෙන්නේ ඒ ක්‍රමයට. ඉතින් මේ පූර්ණ දේව නිර්මාණවාදී නැත්නම් ඊශ්වර නිර්මාණවාදී කියලා මේකට සාමාන්‍යයෙන් Hindu බුද්ධ ආගම පැත්ත තිබුණේ අපේ ඉන්දියාව පැත්තනේ Hindu ආගම පැත්තේ ඒකට ඊශ්වර නිර්මාණවාදී නැත්නම් ਸਰබලධාරි දෙවියන් වහන්සේ මාවපු දෙයක ඉගෙන ගන්න දෙයක් නැත්තේ නෑ දෙයියෝ මවල තියෙන්නේ ඕකට තමයි ඔච්චරයි කියන එක තමයි මේ හැක්වයිනස් කියන බීතුමයින් ඉස්සල්ලා ඒ කාඩිනල් අතර තිබුණු රැස්වීම තිබිලා තියෙනවා නමුත් මෙතුමා ඊටාම චතුර කතාවක් කරලා ඉගෙනීම දුන්නොත් මනුස්සයාට යම් ස්වච්ඡන්දයක් ලැබෙනවා මේ දේවල් ඊට ඉස්සෙල් වෙලා තියෙනවා මම මේක අහලා තියෙනවා මේකට මෙච්චරයි කියලා දැනගන්න. ඉතින් ඒ ස්වච්ඡන්දයට දේව නිර්මාණයත් එක්ක තිබුණ ගැටුමක් තිබුණා. ස්වච්ඡන්දයක් මනුස්සයාට නෑ. නිර්මාණය වෙච්ච මනුස්සයාට නිර්මිතයට ස්වච්ඡන්දයක් නෑ. දේවයන් වහන්සේගේ තීන්දුව පමණයි කියන්නේ. මෙයා කිව්වා අපි 100%ක් දේව නිර්මාණයට විරුද්ධව යන්නේ යම් ප්‍රමාණයක් මිනිස්සුෙකුට විනිශ්චය කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ විනිශ්චය කිරීමේ ශක්තියට දැනුම දෙන්න ඕනේ. ඒ නිසා බටහිර ලෝකය අධ්‍යාපනයේ පියා විදිහට සලකන්නේ ඒ එක්වයිනස් පියතුමා. ඒතම තමයි මේ සාන්තුරු අතර ඉගෙනීමට තැනක් දීපු කෙනා. ඊට ඉස්සෙල්ලා තිබුණ කතාව තමයි දන්නව දැනගත්තොත් දිව්‍යන් වහන්සේ කෙරේ සද්ධාව අඩු වෙනවයි කියන එක. දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වුණොත් දිව්‍යනාංශයේ කෙරේ තියෙන සද්ධාව පූර්ණ නිර්මාණයක් පිළිගන්න කැමති නැහැ කියලා ඒ දැනුම අත යට තියාගෙන පාලනය කරගෙන කරගෙන ගිය සමාජයක් තිබුණේ මේ තමයි බටහිරේ අධ්‍යාපනය ගැන කතා කරනකොට අපිට ආසියාකරේ ඉන්න කට්ටිය වශයෙන් අපිට දැනගන්න පුළුවන් දේ. මොකද ඊට අවුරුදු 1000කට විතර ඉස්සෙල්ලා සරුවචනාංශයේ ලෝකේ පහළ වෙලා බෞසුත භාවයට ඉඩ දුන්නා. බෞසුත භාවයේ සද්ධර්මයක් විදියට. සත්‍ය සද්ධර්මයන්ගේ එකක් විදියට සුත්තමේ ඥානය අවශ්‍යයි කියලා කිව්වා. ඉතින් ඒ නිසා බටහිරේ ඒක පිළිගන්න මිනිස්සුගේ දැනුම නිසා මිනිස්සුන්ගේ ජීවිතයේ ස්වච්ඡන්ද භාවයට තමන්ගේ මන අපේ කරගෙන යනකොට ඒක දැනුමක් එනවය දෙන්න ඕනේ කියලා ਸਰවචනාංශේ ඥාන විභාගයේදී ඥාන ප්‍රස්ථානයේදී සුතමේ ඥානෙ, චින්තාමේ ඥාන, භාවනාමේ ඥාන කියලා ඥාන තුනක් ත්‍රිපිටකයේ විශේෂම සූත්‍ර පිටකේ අඳුනගෙන තියෙනවා. ඒ සුතමේ ඥානයෙන් ලැබෙන පරිඥාවට ආත්පස දැන ගැනීමට ඥාත පරිඥා කියලා අපිට ත්‍රිපිටකය හම්බ වෙනවා. ඊට පස්සේ යම් කිසි කෙනෙක් චින්තාමේ ඥාන කියලා ඒ ධර්ම කොටස ක්‍රියාවත් කරලා තමන්ගේ ලැබෙන අත්දැකීමත් එක්ක ගලපනකොට ඒකට තීරණ පරිඥාව කියලා එකක් හම්බ වෙනවා. මේ අපි ගෙනියන ලෝකයා පෙන්නන දේ ඇත්ත වශයෙන්ම ඔය බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා පෙන්නන යථාර්ථයට නැත්නම් විමුක්තියට හේතු වෙනවද නැද්ද කියලා මේ අපි ලෝකයේ සම්මතියේ පැවැත්මට කරගෙන යන වැඩ කෙටෙක් දුරට මගේ විමුක්තිය සඳහා උදව් වෙනවද නැත්නම් ඒක ඇත්තටම ඇණයක්ද පොල්ලක්ද එහෙම නැත්නම් අරියාදුවක්ද කියලා ඕනම කෙනෙකුට සුත්තමේ ඥානෙ වැඩෙනකොට සැකයක් ඇති වෙනවා කුකුසක් ඇති වෙනවා ඒ වෙලාවේදී තීරණාත්මකයි 99%ක්ම හිතනවා බුදුහාමුදුරුවෝ කියපු දේ පැත්තට දාලා අපි PhD එකක් ගන්න ඕනේ අපි ඩිප්ලෝමා එකක් කරගන්න ඕනේ අපි පෝස්ට් ග්‍රැජුවේට් කරන්න ඕනේ අපි නැත්නම් ග්‍රැජුවේෂන් එකක් තියෙන්න ඕනේ. අද කාලේ ඒක නැතුව කරන්න බෑ කියලා අපි එතෙන්දි පොඩ්ඩක් බුදුහාමුදුරුවෝ පැත්තකට දාලා ඒ ස්විච් එක ඕෆ් කරලා අර ස්විච් එක දාගන්න එක තමයි කරන්නේ. ඒ තීරණය මේ ලෞකික තීරණ නෙමෙයිවා. අන්නේ තීරණේ වෙනුවට යම් කිසි කෙනෙක් තීරුම් ගත්තොත් ඒ ඔක්කොම කරලා වුණත් පස්සේ වුණත් අපිට තේරෙනවා මේ Taman ලැබපු ඒ ඒ ඒ කියන ලෞකික ඥාන ලෝකීය ඥාන කොතෙක් දුරට ආතතිය පිණිස හේතු වෙනවද කොතෙක් දුරට ආතතිය නැති කරන්න හේතු වෙනවද කොතෙක් දුරට අසහන හේතු වෙනවද කොතෙක් දුරට අසහන නැති කරන්න හේතු වෙනවද කොතෙක් දුරට දරතේ පරිලාහය වැඩි කරන්න හේතු වෙනවද අඩු කරන්න හේතු වෙනවද කියන ඒ තීර්ණාත්මක දෙයට කෙනෙකුට එන්න පුළුවන්ද කියලා සැකයක් තියෙනවා මොකද ලෝකයේ විසින් අන්දලා තියෙන ඔක්කොටම අන්දපු ඔක්කොමලා ඉන්නේ මේ සුත්තමේ ඥානය වැඩි කිරීම සංසාරේ පැවැත්මට විතරමයි ඒ වුණාට ඔක්කොමලා ඒ පාරේ යන නිසා අපි මොකද කරන්නේ? අපේ දරුවන්ටත් ඒ පාරමේ යවන්න ඕනේ. මමත් ඒ පාරමේ යන්න ඕනේ කියලා යන හරියක් යන්නේ තීරණය අනිත් පැත්තට. ඉතින් එක්කෙනෙකුට හිතයි හිතුණයි කියලා හිතමු. මේ සුත්‍රමය ඥාණයම තේරුම් අරගෙන මේක කැඹිරිල්ලක් ලෝකයා මංගලව්ව જાතිය බෝ කරන්නයි හදන්නේ. ඒකටයි මේ අටවලා තියෙන්නේ. මට පුළුවන්ද මගේ සුතමේ ඥාණය ඒ පැවැත්ම කෙරෙහි කඹරන වෙනුවට දාසකම් කරන වෙනුවට නැවැත්ම ගැන හිතන්න. ඒ තීන්දුව ගන්න කාටවත් බෑ. ඒ තීරණාත්මක අවස්ථාවේ තමයි අපි භාවනා හිර වෙලා ඉන්නේ. ඒක තීන්දුව ගත්තට පස්සේ පහන සංඥාවට එනවා. ඒක භවනාමය ඥානයක්. ඊට පස්සේ මනස දන්නවා මේ ලෝකය රැස් කරන නෑමක ඒකට අරපන්. එච්චරයි. අය වෙන මොකක්වත් කියන්න දෙයක් නෑ. ඇල්ලුවා නම් ලෝකේ මොකක් හරි එකක් උඹ අතහැරපන්. ඒකට මොකක්වත් දෙයක් නෑ. ඔය නිවන නැත්තම් බලාපොරොත්තු නිවෘත්ති ලැබෙනවා. ඉතින් භාවනා කරනකොට උක උගුර හිර වෙලා තියෙන්නේ. උගුරට වමාරන්න බෑ ගිලින්න බෑ. එන්නේ තීරණාත්මක තැනට එන්න හේතු වෙන්නේ සුතමේ ඥාන. ඥාත පරිඥා. ඉතින් ඒ නිසා ආද අපි කතා කරන්න දන්නේ මේ සුතමේ ඥානය අතින් බහුසුත භාවයටපත් වීම කෙතෙක් සද්ධර්මයක් වෙනවද කියලා නැත්නම් අපේ ඉදිරි ගමනට බාධාවක් වෙනවද කියලා මොකද දෙපැත්තක් තියෙනවා බහුසුත භාවය වැඩි වෙනකොට ඇදහිල්ල අඩු වෙන්න ඉඩ තියෙනවා දෙයයන් ආන්තේ පිළිබඳව ඉතින් අපි දෙයියන් සඳහන් නැත්නම් අපිට මොකද වෙන්නේ? බුදුරජාණන්ස කියනවා බහුසුත බය වැඩි වෙච්චාම අසත්පුරුෂ වෙන්න ඉඩ තියෙනවා. බහුසුත බය වැඩි තැන්වල අසත්පුරුෂ බය වැඩි. ඒ නිසා බහුසුත බය ලබන්න ඉස්සෙල් බයලජ්‍ය දෙක ඇති කරගෙන තියෙනවා. අද අධ්‍යාපන ශාස්ත්‍රයේ තියෙන ඉහළම මට්ටමේ ආයතන වල විතර බෙලි කැපිලි එකිනෙකාට ඊර්ෂ්‍යා කිරීම ඒ තුච්ච වැඩ වෙන කොහොක්වත් නැහැ. වැඩියෙන්ම බෙලි කැපිලි තියෙන උසස් අධ්‍යාපන ආයතන වල. ආය මොකුත්ම නැහැ. බඩේ බොක්කේ බබායි ඉඳද්දි පැකින වෙලා කපනවා. නටන කකුලේ ගිජ්ජි කපනවා. ඉතින් ඒ නිසා බහුසුත භාවයේ ඒකාන්තයෙන්ම මේ භාවනාවට බාධාවක් කියන අදහස සමහර නිකායන් දරනවා. ඉගෙන ගන්න ඉගෙන ගන්න අපි නිවනෙන් ඈතට යනවා. එහෙම නැත්නම් ඒක බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශයක් කරනවා කිව්වොත් අපි ඉගෙන ගැනීම වැඩෙන්න වැඩෙන්න ලාභ සත්කාර සම්මාන සිලෝක වැඩෙනවනම් අපි නිවනෙන් ඈතට යනවා. අඤ්ඤෝයි භික්ඛවේ ලාභ සත්කාර සම්මානෝ අඤ්ඤෝයි නිබ්බාන ගාමී පටිපදා. මහණෙනි නිවන් ලාභ සත්කාරයේ කියන එක නිවනෙන් ඈත් කරන එකක්. නිවන් මාර්ගය සම්පූර්ණ වෙනස් එකක්. මේ දෙක දෙපැත්තට යොමු වෙලා තියෙනවා. ඉතින් බහුසුත භාවය ලාභ සත්කාර සම්මාන සිලෝක වශයෙන් 100%ක්ම යොදලා තමන්ගේ නිවන ඒ ලැබෙන ආස්වාදයේ හරහා යටපත් කෙරුවොත් ඒකට අසත්පුරුසයි කියලා කියනවා. එහෙම නැත්නම් මේකට කියනවා පලිබෝධ පලිබෝධ කියන වචනේ බුදුහාමර පාවිච්චි කරනවා. අපි කුසි කර්මේ කරනකොට භෝගේ හොඳට නිල් දළු දාලා එනකොට උඩ පලිබෝධක වෙනවා. කෘමි අසංගත ඒ වගේම විස බීජ එහෙම නැත්නම් දිලි රෝග, බැක්ටීරියා රෝග හරියට එනවා. සාමාන්‍ය කාස්ටක හැදෙන ගස් වලට වැඩිය හොඳට සරුවට වවන බෝගවලට පලිබෝධකේ පලිබෝධ එනවා. ඒක නිසා අපිට කුෂි කර්මය උගන්වනකොට ඒක වෙනමම විෂයක්. පොහොර දාලා වවන පැලේට විශේෂයෙන්ම විවිධ පලිබෝධ එනවා. ඉතින් බුදුජානන්සෙත් මේ විදිහේ දසපලි බෝධයක් අඳුරගෙන තියෙනකොට මෙතන දස සත්‍ය සද්ධම්මේටත් සත්පුරු බහුසුත භාවේ තියෙනවා. දස පලිබෝධයටත් කියලා තියෙනවා මේ උගත්ම දේ කියලා එකක්. බෞද්ධ බෞද්ධ ප්‍රාවේ වැඩි වෙන්න වැඩි වෙන්න නිවනට නෙවෙයි හැරෙන්නේ අර රණ්ඩුවටයි උසස් අධ්‍යාපනයේටයි බෙලි කපන එකටයි කුලල් කා ගන්න වැඩේටයි. ඉතින් ඒක නිසා මේ බුදුමේ පණ්ඩිත් ස්වාමීන් වහන්සේ කියන්නේ අවුරුදු 26 වෙනකොට චේත්‍යංගන ධර්ම ධර්මාචාර්ය විභාගේ පාස් වෙච්ච එකක් ඒ සාහනේ PhD ලෙවල් එකක් වගේ හාමුදුර කෙනෙකුට. ඉතින් ඒ සාහනේ අවුරුදු 26ක් යනකම් ඒක කරලා ඊට පස්සේ කල්පනා කරලා භාවනා කරන එක කලාතුරකින් වෙන එකක්. ඉගෙන ගත්තට පස්සේ භාවනා කරන්න ඕනයි කියන එක ඒක අනිත් පැත්ත යන්නේ. ඒ නිසා නිස්සන්නවණේ හදනකොට දැන් අවුරුදු 50ක් ගිහිල්ලා 67 කියලා තියෙනවා හතරපද ගාතාවක්වත් කටපාඩම් කරන්න තහනම් මේක ඉන්න කෙනෙකුට. මොකද ඒක කරන්න පටන් අරගත්තොත් ඈතිස්සේ පොත් කියව කියව ගාත කඩපාඩම් කරાવી භාවනා කරන්නේ නැහැ. පස්සේ තමයි ඔය පුස්තකාලයක් හදලා පොත්පත් කියලා දෙමින් මේ භාවනා කරන්න පුළුවන් කියන ඒ එකඟතාවයකටපත් වෙනවා. ඉතින් මේ එකඟතාවයට බුරුම සංසරපත් වෙන්න වුණා. උන්වහන්සේ අවුරුදු 26 දී විතර වගේ චේත්‍යංගන ඒ ධම්මාචාරි විභාගේ පාස් කරලා මහසි බාධාවන්ද සඳ ගිහිලා තියෙනවා මහසි ෂැඩෝ යටතේ. ගිහිල්ලා බලනකොට එතන වැඩ කරන සංඝයාගුණත් චරියාවක් නැහැ. ඉතින් හරි පශ්චාත්තාප වෙලා තියෙනවා. මේ ඉගෙනගෙන ඇවිල්ලා පැවිදි වෙලත් භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ ගියෙකුට ආදර්ශයක් වෙන විදිහට සංඝයාවත් හැසිරෙන්නේ නැහැ කියලා මේ ශාංශයට හරි භාවනා කරගන්න බැරි වෙලා තියෙනවා. මේ අනුන්ගේ දොස්තර පව් වලට සමාදම් වෙනවා. ඉතින් පස්සේ මේ ස්වාමීන් වහන්සේට කර්මස්ථානයේදී නෙවෙයි ස්වාමීන් වහන්සේ මහසිසඩු නෙවෙයි කියලා තියෙනවා. උඹේ වැඩ බලාගන්න කියලා. ඒක කරන්න බෑ බෞසුත කෙනාට. එයාගේ වැඩේම අනුන්කේවට ඇඟිලි ගන්න එක තමයි. ඉතින් මේ ශාන්තියක තද්දට පිළිලා තියෙනවා මේ මේ උගත් අය බුරුමේ ඉන්න හාමුදුරුන්ගේ පුදුමාකාර දැනුමක් තියෙනවා. ඔක්කොම කටපාඩමින් කියන්නේ. ඒක සඳහා ඒක අපේ අපේ අපිට කොච්චර කාලයක් මහන්සි වෙන්න වෙයිද දන්නේ නැහැ. සාමාන්‍ය මට්ටමේදී කටපාඩම් කරන ප්‍රමාණය කටපාඩම් කරා. ආයෙ මොකුත් නැහැ ඒක කියවන්න ගත්තාම කටපාඩම් කරපුවා. කිලෝරක් නැහැ මෙච්චර තවදෝ හතක ළමයෙකුට උනත් ගෙදෙට්ට 아무ත් එක්ක ආවොත් ඒ ළමයා කරන්නේ මේ ආර මේ සූවිහි ප්‍රත්‍ය කටපාඩම් කියනවා. 아무තර අපි වගේ මා වෙන බිලින්දා වරවර ළඟට කන්දා දුක් සැප කුමන්දා අසන නිතිදෝ වෙන කොයින්දා කියන්නේ. ඊතුපස්සයෝ ආරම්මනපස්සයෝ හේතු අහේතුපස්සයෝ කියලා 24 කියන එක තමයි කියන්නේ. ඒකෙන්මයි මේ බහතෝරන්නේ. සාමාන්‍ය පොඩි හාමුදුර කෙනෙක් ඉන්නවනම් මේ වගේ ධනක් තිබුණොත් සාමාන්‍ය 500ක් 600ක් ඉන්නවා. දවල් 30ෙම මීමැසි පොදිය වගේ පොතක් අරගන්නවා එහාට සක්මන් කරනවා මෙහාට සක්මන් කරනවා ඉතින් කටපාඩම් කරනවා. රැ වුණාට පස්සේ ලයිට් නෑ ඒ පහනපත්තු කරන ගුරු හාමුදුරුවෝ ආව පොඩි හාමුදුරුවෝ ඔක්කොම රාත්‍රී වාචනය කියලා අර කටපාඩම් කරපු එක කියලා දෙන්න ඕනේ. ලොකු හාමුදුරුවෝ දන්නවා එයා ළඟ විතරයි පහන තියෙන්නේ. එක එක නයි කරන කඩපාඩම් දෙනවා. ඒ තරම්ම දැනුමක් තියෙනවා. ඒක මේ භාෂාවක් තියෙනවා. ව්‍යාකරණක් තියෙනවා. සද්ද නීති කියලා වෙන පොත් ටිකක් ලියාගෙන තියෙනවා අපි ඔය මේ කඩලා දෙනිසන්නේ බාලාවතාරය වගේ පොත් වෙනකොට. හරි දැනුවත් ඉති මේ ශාංශකත් මේ දැනුම තිබිලා බලනකොට අනික් මේ උගත් අය දැනුම තියෙන අය පැවිදි වෙච්ච අය පවා භාවනා කරනකොට කොච්චර අඩුපාඩුකම් තියෙනවද කියලා ප්‍රශ්නේ මත වැටිලා තියෙනවා. ඊට පස්සේ ගුරු ආමතුරට ඔක්කක් ඇනලා තියෙනවා. ඇනපු එකත් වැදිලා තියෙනවා. ඊට පස්සේ සමානක් විතර භාවනා කළා දැන් ඒ ශාංශ කියනවා බහුසුත භාවී ඒකාන්ති මහානියක් නෙවෙයි කියලා. මොකද නැත්තම් හිතාන හිටි ඉගෙනගත්ත කාටවත් භාවනා කරන්න බෑ කියලා. ඉගෙන ගැනීම භාවනාවට බාධායි. පැහිය වෙන්න හදනවා අයියා වෙන්න හදනවා මොනම දෙයක් කියන දෙයක් අහන්න කැමති නැට ගෙදරින් ගෙනාවු කුප්පියම තමයි බිබී ඉන්නේ මෙහෙන් දෙන උපදේශයක් අහන්නෙත් නැහැ කියන දෙයක් අහන්නෙත් නැට ගෙනාවුවා තමයි කතා කරන්නේ ඉතින් ඒ සංස කියනවා එහෙමම නැහැ සංසාර බය දන්නවනම් සංසාර බයෙන් ගැලවෙන්න ඕනේ නම් තමන්ගේ බහුසුතකම තිබුණට ඒක හැම වෙලාවෙම බාධා කරගන්න ඕනේ නැහැ ඒක දැනගන්න ඕනේ බහුසුතකමට අයිය වෙන්න දෙන්න එපා. උඹ අයිය වෙයන්. එහෙම නැත්නම් සුතමේ ඥානෙට අයිය වෙන්න දෙන්න එපා. චී භාවනාමේ ඥානෙට ප්‍රත්‍යක්ෂ ඥානෙට ඉස්සර වෙන්න දෙන්න කියලා. ඒක ලීසි නෑ. ඒක තමයි අමාරුම දේ. අපි ලබාගත් දැනුම මේ වෙලාවට බිම තියන්න බෑ අපට. අපි ඒක උටුන්නක් වගේ දාගෙන නෑ අපෙන්න කෙරෝ වගේ පෙනේ පුම් පුම් බයින් එක තමයි කට්ටියගේ වැඩේ. භාවනා කරනකොට ඒක බිම තියන්න බෑ. අපි ගෙනාපු ඒ පුළුවන් කාර්කම් ඔක්කොම බිම තියන්නේ ඒක හරි අමාරුයි. නමුත් කළ හැක්කක් ඒක. කෙරුවොත් ඒකට හේතු වෙන්නේ සුත් බහුසුත ඥාණයට ඉස්සෙල්ලා සුතමේ ඥාණයට ඉස්සෙල්ලා තියෙන බයලජ්‍ය දෙක තියෙනවා. ඔය කොච්චර දැනගත්තත් බුදුහාමුදුරුවෝ සර්වඥයි. ඔය කොච්චර අපි පිස්සු කෙලින්න ගියත් අපිට තණ්හා මාන දිට්ඨි නගිනකොට බුදුහාමුදුරන්ට නැතත් ධර්මය අවබෝධ කෙනෙකුට තේරෙනවා මේ කතා කරන්නේ මාන්නෙන් කියලා. මේ කතා කරන්නේ දිට්ඨියෙන් කියලා. මේ කතා කරන්නේ මන්න තණ්හාවෙන් කියලා තේරෙනවා. ඒක නිසා මේ Taman නොතේරෙන වගේ කටයුතු කරාට ඇස් ඇති මිනිස්සු ලෝකේ ඉන්නවානේ. සරුවචනාසී ඉන්න කාලේ ආසේ අනුසේ ඥානෙ පවති වුණානේ. ඒ නිසා කාටවත් වසංගන්න බෑ. ඒ නිසා Taman දැනුම එන්නේ එන්නේ එන්නේ නිහතමානී වෙනවනම් බෞද්ධ භාවයේ ලබන්න ලබන්න තියෙන පාන්ති වෙනවනම් ඒක බී කරලට කිරි වදින්න වදින්න බී කරලා පාත් වෙනවා. උණ ගහේ දැල්ල ලෝකේ තියෙන ලොකුම තෘණ ගහ තමයි උණ ගහ. තෘණ පවුලටයි. උඩම දැල්ල හැම වෙලාවෙම පල්ලහට වෙලා තියෙන. නිසා උණ ගහ පුදුමාකාර පාවිච්චිකට යනවා. විශේෂයෙන්ම චීනේ ජපාන වගේ රටවල උණ ගහ දාර්ශනික ආධ්‍යාත්මික ගහක් විදිහට තමයි සලකන්නේ. හැම කලාවක්ම ගිල තියෙන උණ ගහේ. මොකද ඒකේ ඒක උඩට විදින්නේ නැහැ ඊ ගහ වගේ. ඔළුව පාත් වෙනවා. ඉතින් අපිට මේ බහුසුත භාවයේ ලබන්න ලබන්න මේකේ කවදාකවත් අපිට බුදුහාමුදුරගේ මට්ටමට එන්න බෑ. කවදාකවත් අපිට ආනන්ද මහා ස්වාමීන් වහන්සේගේ මට්ටමට එන්න බෑ. කවදාකවත් අපිට සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේගේ එන්න බෑ. ඉතින් ඒක නිසා අපි ඒක දැනගෙන බහුසුත භාවයේ ලබන්න ලබන්න නිහතමානී වෙනවා. බහුසුත භාවයේ ලබන්න ලබන්න අහිංසක වෙනවා ඒක තමයි මෙතන මේ සත්‍ය සද්ධම්ම වල ඉස්සරහට තියලා තියෙන බයලජ්‍ය දෙක. බයලජ්‍ය දෙකට පස්සේ බහුසුත් භාවය ලැබුණාට පස්සේ ඒ කෙනාට වීරිය ආරද්ධ වීරිය ලැබෙනවා. එහෙම නැත්නම් අපේ දවසේ වැඩි වේලාවක් අපි ගත කරන්නේ විමුක්තිය සඳහා නෙවෙයි නැත්නම් ගිවන් කිරීම සඳහා නෙවෙයි දීලා දීම සඳහා නෙවෙයි රැස් කිරීම සඳහා. ඉතින් එතකොට ඒ සඳහා බයලජ්‍ය නැතුව අපි යෙදෙනකොට අපිට භාවනා කරන්න වෙලාවකුත් නැහැ, වීරියකුත් නැහැ. යෙදුනට පස්සේ හරියට දේවල් කම්මැලිකම් එන ඔළුවට. භාවනාවේ මොන ප්‍රශ්නයක් ආවත් ඉක්මනට සලුවක සාදාලා නැගිටලා යන්න තමයි හිතන්නේ. බැරි නිසාම නෙවෙයි. අපිට එක එක ව්‍යාපෘති ඔළුවට ගෙනත් දානවා. මොකද අපේ හිතේ තියෙන්නෙම වවණ එකනේ, බෝ කරන එකනේ, සංස්කරණය කරන එකනේ, රැස් කරන එකනේ, ලාභ සත්කාරනේ. ඒ නිසා ඒ પરම්පරාව දිහා බැලුවොත් බයලජ්‍ය දෙකට පස්සේ යම් කිසි කෙනෙකුට සුතමේ ඥානයක් ලැබුණොත් ඒ සුතමේ ඥාන ලැබුවෙ එක්කනට තේනවා මේ ලෝකෙට කඹුර ඇව්වයි කියලා. මරණයට යනකම් විතරයි අපිට ඔය ලම්බුණා ලැබෙන්නේ මරණින් එහාට මොනම දෙයක්වත් නැහැ. අපි මේ ඉස්සරත් මේ වගේම කඹුරලා ඇති. අපිට හම්බ වෙච්ච පරිසරයට තතර තතර ආවේ නන්දිනී කියලා ඒක අල්ලගෙන ඒකමයි වෙන මොනවත්ක්ම නැහැ මගේ ජාතිය මගේ රට මගේ ආගම මගේ අම්මා මගේ තාත්තා මගේ මල්ලි මගේ අක්කා කියන එලි ගලි වාසයට යන නරක නැහැ ඒක හොඳයි ඒකට ගියාත් මැරිච්ච අම්මලා තාත්තලා හැගෙන පොඩ්ඩක් හොයලා අඩු ගානේ බැංකුව ගිණුමක්වත් දාලා තියන්න බෑ උන්දලාට කීයක් හරි කොහේ ඉන්නවද දන්නේ නැහැ ඒව ගැන හීනයක්වත් නැහැ කියනවා නිකන් මේ තාත්තා මැල්ල තුන් මාසෙ දාන්නට කුකුළු කපනවා. තාත්තමත් දන්නේ නැහැ කුකුල වෙලා ඉපදිලා තියෙන්නේ. ඒකම කපලා බුදුහාමුදුරණ දාන දීලා කියනවා අමුතුර ප්‍රණීත දානයක් දීලා අපේ තාත්තට බිම්පමුණන්නේ. ඒක කුකුලා හිතනවලු යකෝ ගියාත් මේ තාත්තට තමයි තාත්තා මේ මැරිච්ච තාත්තම තමයි කුකුලෙක් වෙලා තියෙන්නේ. ඌව කපලා තමයි දාන දෙන්නේ. ඒකලා කියනවා අනේ හාමුදුරනේ උන්ට බන් ටිකක් කියලා තාත්තට පිමුණාන කියනවා තාත්තා තමයි කොක් කොක් කොක් කොක් කොක් කොක් ගානේ කපන්නේ ඉස්සලා. ඒවට හැංගීමක්ම නැහැ. මේකට කියනවා තත්‍ර තත්‍රාබිනන්දනී. අහුවෙච්ච දේ ඇලී ගැලීගෙන ආලිංගනය කරගෙන ප්‍රේම කරගෙන නටනවා අහුවෙච්ච දේ. ඒ වෙනුවට බහුසුත භාවයේ ඇතිකන කල්පනා කරෝ සංසාර සත්තු වශයෙන් අපට මෙච්චර වටින අවස්ථාවක් හම්බෙලා තියෙද්දිත් අපිට ඇයි මේ කාලේ මේකට දාන්න බැරි? ඇයි අපිට වීර්යය නැත්තේ? ඇයි අපිට මේ භාවනා කරන නිදිමත ඉන්නේ? ඇයි අපිට මේ කා මේ নানা ආකාර දේවල් අපේ ලයිස්ට්ුවේ තිබුණාට භාවනාවට වෙලාවක් නැත්තේ? අපේ බහුසුත භාවයේ තියෙන්නේ අපිට වැඩ වැඩි කරන්නයි. එහෙම නැත්නම් මේ එක එක දේවල් වලට පහඳින්නයි, කඹරන්නයි. ඒකට හේතුව බයලජ්ජ නැතිකම. මේකට කවුරුත් වගේ කියන්න බෑ. ඒ වැල් කිව්වයි කියලා සංසාරේ කෙටි කරලා දෙන්නේ නැහැ. ඔය අපි මේ උදව් කරන එකම කෙනෙකුටවත් මේ භෞතික ලෝකේ උදව් කරන කිසිම කෙනෙකුට අපි වෙනින් භාවනා කරන්න බෑ. හරියට අඩුවාන සරුවච්චන් ආන්දර තමන්ගේ පුතා වෙනුවත් භාවනා කරන්න බෑ. රාහුල පුංචාම්දු වෙනුවත්. අපච්චි වෙනුවෙන් සිද්ධෝදන රජු වෙනුවත් බෑ. යසෝදරා වෙනුවත් බෑ. මාතෘදිව්‍ය රාජ වෙනුවත් බෑ. ඒගොල්ලෝ කරගන්න ඕනේ. අන්න ඒ දැනුම තමයි අපි මෙතන බෞසුත භාවය කියන්නේ මේක තේරෙයි මෙන්න මේ විදිහට මේක ඉදිරිපත් කරනකොට අපි නොදැනීම කියලා එකක් තියෙනවානේ මේ සංසාර ගමනට ප්‍රධාන වෙන අවිද්‍යාව නැත්තම් නොදැනීම කියලා අපි කියනවා අපි තකතිරුකම මෝඩකම අන්ධකාරේ විද්‍යාව නැති ගතිය ඔක්කොම කියන්නේ අවිද්‍යාවට මේ අවිද්‍යාව මොන දෙකින් අර කරන්නේ ඒකට දෙතෑවරයි කියත හැකියි එකක් කියනවා අපපටිපත්‍ය අවිද්‍යාව අනිත් එකට කියනවා මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව. අපපටිපත්‍ය අවිද්‍යාව කියන්නේ සාමාන්‍ය නොදැනීම simple unknowing. ඉතින් ඒක නම් පුළුවන් අපිට බෞද්ධත්ව භාවයෙන් අයින් කරන්න. කවුරු හරි දන්නේ පැන්සලක් කුල් කරන හැටි දන්නේ කියලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දේ දන්නේ නැහැ කියලා දෙන්න පුළුවන්. ඒක තමයි ඔය ඇක්වයිනස් රණ්ඩු කරලා දිනාගත්ත දේ. ඒක තමයි මෙතන සද්ධර්මයක් විදිහට වැටෙන්නේ නොදැනීම නැති කරන්න පුළුවන් දැනුම තියලා. අපි අධ්‍යාපනය කියලා කියන්නේ ඒකට. නමුත් අවිද්‍යාවේ පළුවක් තියෙනවා මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව වැරද්ද හරි වශයෙන් තේරුම් අරගෙන තියෙන එක. ඒක කවදාකවත් අධ්‍යාපනය නැති කරන්න බෑ. misunderstanding. දැනුම වැඩෙන්න වැඩෙන්න වයස යන්න යන්න දිග්ගටෝම අපි වැරදි ටිකක් හරි කියලා හිතනවා. ඒක බහුසුතු භාවයත් එක්ක නැති වෙන්නේ නෑ. ඒක නැති කරන්න සුතමේ ඥාණයෙන් බෑ. ඒක නැති කරන්න භාවනාමය ඥාණය අවශ්‍යයි. එහෙම දෙයක් තියෙන්න පුළුවන්. මා තුළම ෂටගති තියෙන්න පුළුවන්. මා තුළම මායාගති තියෙන්න පුළුවන්. මා තුළ වංචනික ධර්ම වගේක් තියෙන්න පුළුවන්. මේ මායා ෂට වංචනික ධර්ම හරහා බැලුවොත් අධර්මයේ ධර්මයේ හැටියට පේනවා. ධර්මයේ අධර්මයේ හැටියට පේනවා. අසාරයේ සාරයේ හැටියට පේනවා. සාරයේ අසාරයේ හැටියට පේනවා. අන්න ඒක නැති කරන්න නම් බහුසුත භාවයෙන් නෙවෙයි කරන්න ඕනේ තමන් වැඩ කරනකොට කතා කරනකොට වචන හිතනකොට මේ එන මේ කායික ක්‍රියා වාචසික ක්‍රියා මානසික ක්‍රියා දිහා බලලා මේ කෙහෙල් ගහ කණ්ඩ දෙන්නේ පොල් ගහ කණ්ඩ දෙන්නේ කියලා අල්ලන්න මේ මං වැඩ කරනකොට වැඩ කරන්නේ මොකක් උපයන්නද මෙච්චර මේ දත හපාගෙන දිව කාගෙන මෙති කාගෙන තටමඟන දඩමඟන මොනව ලබන්නද කියලා බැලුවොත් සුතමේ ඥානෙන් ලබාගත් ඥාත පරිණාමවත් ඇතුව භාවනා කරගෙන යනකොට තේරෙනවා මේ අධිකව වෙහෙසව අපි කටයුතු කරන්නේ තද්ද බල කෙලෙසකට කියලා. මොකකට හරි අපි දිවා රාත්‍රී නැතුව දඟලනවා නම් එහෙම නැත්නම් අපිට නිින්දයක් නැති මට්ටමට ඇවිල්ලා තියෙනවා නම් ඒකට ඉතින් පණේ පා කියලා නටනවා නම් තද්ද බර කෙලෙසයක්. ඒ නිසා සුතමේ ඥානයත් ඇතුව භාවනා කරන ගාන භාවනා ඥානදි පේනවා අපි අපේ සුභසිද්ධිය පැත්තක තියලා මේ අනුන්ගේ සීනි කරන්න පටන් ගන්නවා අනුන්ගේ වැඩ වලට ලොකු අනුකම්පාවක් ඇති කර ගන්නවා ඇති කරන කිපුල් කඳුළු හෙලාගෙන තමන්ගේ මම ආයනේ වඩනවා තමන්ගේ මාන්නේ වඩනවා තමන්ගේ තෘෂ්ණාව වඩනවා ඒක කියලා දෙන්න ගියොත් තරහ වෙනවා කිව්වොත් එහෙම බොය නටන්න හදන්නේ මේ මේ තණ්හාව වඩන්නයි මේ මාන්නේ වඩන්න දෘෂ්ටිය කියලා එවැනි අධ්‍යාපන අධ්‍යයන ආයතනකට කවුරක්වත් යන්නේ නැහැ. ඒගොල්ලෝ කැමති නෑ මේ පිටිපස්සේ තියෙන න්‍යාය පත්‍රේ පේනවා. ඉතින් ඒ නිසා ඒක සුතුම ඥාණයට අයිති නෑ. ඒ නිසා සුතුම ඥාණය යම් ප්‍රමාණයක් කරන්න පුළුවන්. නමුත් සුතුම ඥාණය වැඩෙන්නේ අපි කැමති වෙන්නේ තණ්හා මාන දිට්ඨි වඩන සුතුම ඥාණය. ඒක තමයි අපි උපාදි වශයෙන් එකතු කරගන්න. උපාදි කියන එක උපාදානත් එක්ක යන එක. ඒක නිසා මේ සංඝයා වහන්සේලා වුණත් පිටිපස්සේ නම දා ගන්නවා. මට මේ මේ අකුරු තියෙනවායි කියලා. ඉතින් ඒකෙන්ම පේනවා තාම පැවිදි වෙච්ච ගතියක් පේන්නේ නැහැ. තාම අර හැලිච්ච හැව කරේ දාගෙන ඉන්නා වගේ ගැරන්ඩියෙක්. හැලිච්ච දේවල් කරේ තියාගෙන මොකද අර ලෝකයා සලකන්නේ ඒ අර පට්ටන් ටිකට තමයි. ඔහුගේ නමේ ඇති දිග බලලා දැක්කම තම්බිට වගේ සලකයි දුටුව මක්කම කියලා තියෙනවා. ඉතින් මේ බෞසුත භාවය අසත් ධර්මයට යන්න පුළුවන්. නමුත් අපි බෞසුත භාවයක් ලබනවා නම් මෙන්න මෙවැනි වංචනික ධර්මයක් අපේ දැනුම තුල තියෙනවා. අපපටිපත්‍ය අවිද්‍යාව සහ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව මේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාවේ හැලෙන්නේ දැකපු දවසට අහපු දවසට නෙවෙයි. ඒකට තමයි ඔය දස්සන අපහාතබ්බා කියලා කියන්නේ. ඒක දකින්න කැමති නැතිකම නෙතියි. කිසි කෙනෙක් කැමති නැහැ. මාතුල ෂටගතියක් තියෙනවා, මාතුල වංචනික ගතියක් තියෙනවා, මාතුල මායාවී ගතියක් කියන කන්නේ සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ තමයි ඔක්කොම පෙනී හිටියේ. එතකොට කොච්චර බහුසුත ගති තිබුණත් ඒක අසත් ධර්මයකට අසත්පුරුෂ භාවයකට එනවා. ඒ නිසා බුදුරජාණන්සේ සත්පුරුෂ සූත්‍රයේ සඳහන් කරනවා අපි සාමාන්‍ය ලෝකේ ලබා ගන්න කැමති හැම ගුණ ධර්මයක් පෙන්නලා ඒක අසත්පුරුෂ වෙන්න ඉඩ තියෙනවා. එකක් තමයි බෞසුත භාවයේ ලැබුණම ඒ බෞසුත භාවයේ ආසවට්ටානීය ධර්මයක් වෙනවා. ආසවට්ටානීය කියලා කියන්නේ එක තැන කරකවන ධර්මයක් වෙනවා. අර බල්ලා පලිය අල්ලන්න කර කියන්නේ මෙට්ටහි වෙන ධර්මයක් වෙනවා. පල් වෙන ධර්මයක් වෙනවා. ඒක නිසා ලාභ සත්කාර වැඩි වුණා නම් බෞසුත භාවය වැඩි වුණා නම් ශිෂ්‍යෝ ගාන වැඩි වුණා නම් වස් ගාන වැඩි වුණා නම් ඔය හතරම ආසවට්ටානීය ධර්ම. අපි හරි ආසාවෙන් බලාපොරොත්තු වෙන දෙයක් හුඟක් වස් තියෙන හාමුදුරු කෙනෙක්, හුඟක් ගෝලයේ ඉන්න හාමුදුරු කෙනෙක්, හුඟක් ලාභ සත්කාර තියෙන හාමුදුරු කෙනෙක්, හුඟක් බෞසුත භාව තියෙන හාමුදුරු කෙනෙක් කිව්වොත් කොට ගන්න බෑ. මෙත් ඇහි වෙලා. මේ වගේ සද්ධර්මයේ මේ කියන සත්‍ය සද්ධර්මයේ කියන බෞසුත භාවයත් නුහුරට හිරෙන්න පුළුවන්. අවචාවට වැටෙන්න පුළුවන්. අරියාදුවට වැටෙන්න පුළුවන් කියලා දැනුම මේ බෞසුත භාවයේ නෙමෙයි තියෙන එක භාවනාමය එහෙම නැත්නම් භාවනාමය ඥානවල. ඒ නිසා සර්වචන්නාංශය ඔය සම්බදම්ම මූලපරියාය වගේ සූත්‍රවල ලෝකේ පාවිච්චි කරන මාතෘකා 24ක් අරගෙන ඒ 24ට නොඇසු නොවිරු අසුතවත් පුතඥය කොහොමද හැසිරෙන්නේ කියලා කියලා දෙනවා අපට. ඊට පස්සේ ඇසු විරු ඥාන ඇති සුතවත් ආර්ය ශාවකයා මේ ධර්ම සන්දර්භ කෙරෙහි ක්‍රියාත්මක කරන පෙන්වනවා. ඊට පස්සේ රහත් වුණාට පස්සේ ඒකට ක්‍රියාත්මක වෙන හැටි පේනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ වශයෙන් මේවට ක්‍රියාත්මක වෙන හැටි පේනවා. උදාහරණ වශයෙන් බුදුසසුනේ පෙන්වන්නේ පට වියාපෝ තේජෝ වායු කියන මේ හතර මහා ධාතුන් විශේෂයි නොඇසු නොවිරු කෙනා ඒ කියන්නේ සාමාන්‍ය අන්ධ පෘතඥයා. කටයුතු කරන්නේ කොහොමද? හම්බ කරන්නේ ඉඩම් වැඩි කර ගන්න කල්පනා කරනවා. වතුරට රණ්ඩු කරනවා. තේජෝ ධාතුවට රණ්ඩු කරනවා. වායෝ ධාතුවට රණ්ඩු කරනවා. ඒක දන්නේ නැති නිසා. ඉතියාට කියන්න ඕනේ ওই ධාතු හතරෙන් පටන් ගත්තොම ධාතු හතරටම ඉවර වෙනවා. පොළවෙන් පටන් ගන්න නයි හත. මතු පිට පස් ටිකක් අරගෙන උඩට ඇවිල්ලා මැරිලා ආය පොළොවට යන්න ආවේ මේ ධාතු අතර රණ්ඩුවක් තියෙන බොව එකතු කරගන්න හදන්නේ ගිනියණ්ඩයි ආන්නේ පිළිබඳ අවබෝධය නැති කෙනා අසුතෝතෝ පුතුජනෝ ඒකට බුදුරජාණන් පටෝ ආයන අටුවාචාන් වහන්සේලා අන්ධ පෘ탁ජන කියලා වචනයක් දාලා තියෙනවා අසුතවත් පුතඥය කියන එක බුදුරජාණන් වහන්සේ නිර්වචනය කරනවා අරියාණං අදස්සාවි අරිය ධම්මේ යකෝ විදේව අරිය ධම්මේ අවිනීතෝ සප්පුරුෂාණං අදස්සාවේ සප්පුරුෂාන් මේ අවිනීතෝ සප්පුරුෂාන් මේ අකෝවිදෝ. කවදාකවත් ආර්යයන් වහන්සේට මම දැකලා නැහැ. ආර්ය ධර්මයේ අහලා නැහැ. ආර්ය ධර්මයේ හැසිරෙන්න උත්සාහ කළා නැහැ. සත්පුරුෂයෙක් දැකලා නැහැ. සත්පුරුෂ ධර්මයේ අහලා නැහැ. සත්පුරුෂ ධර්මයේ හැසිරෙන්න උත්සාහයක්වත් කරන්නේ නැහැ. එයාට කියනවා අන්ධ පෘ탁ඥයයි කියලා. එයා මේ පටවිය මගේ කියලා හිතනවා. වායෝ ධාතුව මගේ කියලා හිතනවා. තේජෝ ධාතුව මගේ කියලා හිතනවා. ආපෝ ධාතුව මගේ කියලා හිතන. ඉතින් ඒකට පස්සේ රණ්ඩු කරනවා. මේක මට තාත්තගෙන් බූදලේ හම්බෙච්ච දේ මේ ඉඩමට කවුරුත් අයිතිවාසිකම් එන්න බෑ කියලා. ඉතින් රණ්ඩු කරලා කරලා කරලා මැරිලා ගෙවලෙක් වෙලා එතනම උපදිනවා නැත්තම් ගෙම්බෙක් කියලා උපදිනවා. හරියට ගෙම්බෝ ඉන්නවා මේ. අරණ්‍යයේ තියෙන. ඉතින් මං කියන්නේ මේ අරණ්‍ය වල මැරෙන කට්ටිය රිලව් වෙලා උපදින. සංඥාවන්තලා හැම යන අරණ්‍යකම ඉන්නවනේ රිලව්. monks and monkeys. ඉතින් අර ලෝක සම්බන්ධකම් තියෙනවා මේ වගේ. අපරිඥාතං තස්සාති වදාමි. ඉන්නකම් විහාර නින්දකම් වලට රණ්ඩු. අපිට පණතක් තියෙන සංඝයාට ලංකාවේ විතර විහාර නින්දකම් පණත කියනවා. ඉතින් මේ પરම්පරාවට දුන්නට පස්සේ මැරෙන්න හරි කමන්නේ ඕක බේරගන්න තමයි නටන්නේ. ඉතින් රැයට ගිහිල්ලා බලවංගුවක් අරගෙන අර පැලෙයින වැට පොඩ්ඩක් යහින් ගහනවා. ඉතින් පහුවෙන් යනකොට අර මනස ඇවිල්ලා මෙහා පැත්තෙන් ගහනවා. ඉතින් එහෙම වෙනකොට අර ගෙනියන අලවංගුවෙම අරූට ගන්නවා. ඉතින් අන්තිමට ඕම් බලනකොට උසාවියේ ආමදුරෝ මේ බුද්ධ ආගම රකින්න ගිහිල්ලා. ඉතින් මේ වගේ මේ මේ මේ පටවි මගේ, තේජෝ මගේ, වායෝ මගේ තංකිස හේතු අපරිඥාතං තස්සාති වදාමි. මහණේ නොදැනුවත්කම නිසා. ඊට පස්සේ භූත ආකාසානං ඡායතනෙ ඕ ලස්සනට ගෙනියලා මේ සුතමේ ඥාණය නැත්තම් මේ බෞසුත භාවය පිළිබඳ බුද්ධ ඥානසේ අන්තිමට තිත තියන්නේ ඉස්සලා කියනවා නිබ්බාන කියන වචනයත් අල්ලගෙන නටනවා. මේ නිවනත් මගේ කියලා හිතනවා. මට නිවන් දකින්න ඕනේ කියලා හිතනවා. මොකද මේ නිවන කියන්නේ මොකද්ද දන්නේ නැහැ. අසුතවත් ඒ නිසා මම නිවන් දකින්න හදන කියන තරමටම අපේ බුද්ධ ආගම කාලමේ. ඉතින් මේ මේ සූත්‍ර වලට අටුවාව ලියන්න යන්නේ නැහැ. ඒකෝට දැන් බුදුහාමුදුරුවෝ නිවන දාලා තියෙනවා නෙමෙයි. පටවි ධාතු ගන්නට. මේ නිවන කෙරෙහිප වැටලියක් තියෙනවා. නිවනත් මාගේ කියා ගන්න හදනවා කියලා බුදුසසුන ඉවර කරන්නේ. ඉතින් අටුවාචාන් වහන්සේ කියන ඔය කියන්නේ අපේ නිවන නෙවෙයි. Hindu ආගමේ තියෙන නිවන අපේ නිවනටත් ගත්තර කමන්නේ. ඒකට මම කිව්වට කමන්නේ. ඒක මගේ කියා ගත්තර කමන්නේ කියලා අපිව නිකන් අර අපේ නිවනයි අර කට්ටියගේ නිවනයි කියලා දෙකට බෙදලා අපේ නිවන රකින්න තමයි අටුවාව ලියලා තියෙන්නේ. ඉතින් අපිත් කැති පොළු අරගෙන බුද්ධ ධර්ම රකින්න හදනවා. එනතම් මට මගේ නිවන මගේ ප්‍රථම ධානය මගේ ද්විතීයි ධානය මගේ අර ඥානමේ ඥාන කියන පටන් ගත්තට පස්සේ හොඳටම තේරෙනවා මේ බුදුරජාන් වහන්සේ මේ නෛර්යානික දීපු සද්ධර්මයත් ආඩම්බරයක් කරන පළඳ ගන්න හදනවා. ඒකත් ඔටුන්නක් කරගන්න හදනවා. බදක්කමක් කරගන්න හදනවා. ඒක නැති කරන්න පුළුවන් කියලා බුදුරජාණන් කියනවා සුතවත් ආර්ය ශාවකයාට උඹලා අල්ලන දේවල් තමයි මේ බට වියාපෝ තේජෝ වායෝ එහෙම නැත්නම් මේ භූත ධර්ම එහෙම නැත්නම් අද්භූත ධර්ම එහෙම නැත්නම් මේ ආකාශේ විඥානයේ අකින්චඤ්ඤායතන නේව සංඥානා සංඥායතන වගේ ඊට පස්සේ දේව බ්‍රහ්මාදී සංකල්ප ටික සියල්ල ඇත්තේ සියල්ල නැත්තේ කියන මේ සේරම සාකච්ඡා කරලා තියෙනවා සාකච්ඡා කරලා තියෙනවා මේ ලෝකේ අසුතත් පෘථුජනයාගේ අර අසුචි වලක ඉන්න අසුචි පනෝ අසුචි කණ්ඩ නටනවා වගේ මේ ලෝකේ මේ අසුතවත් පුතඥන ලෝකේ ඒක දැනගන්න ඒක බුදුරජාණන් වහන්සේ බලන්නේ උඩ ඉඳලා පල්ලෙහාට බලලා කිව්වට පස්සේ පේනවා අපිත් බණක් ඇහුවේ නැත්තම් අපිත් ඕකටමනේ ওই මත්තනේ මැරෙන්නේ මැරලා මැරලා අන්තිමට ක්‍රෝධ වෙලා වෛරයෙන් මැරලා යනවා ඒ වෙනුවට සුතවත් ආර්ය ශාවකේ එයා බලනවා මේ පටවි කියලා කියන්නේ තද ගතියට ওই තද ගතිය කියන්නේ පෘථුවි කියලා දීපු නිදර්ශනයෙන් දැනවෙන වාතයෙන් වෙනස් වෙන ගතිය. ඉතින් මේ තද ගතියයි මේක මේ දැනගන්න ඕන නැතු මේ පටවි කියලා මේ සාරු පොළවද නියුඩ මුට් මොඩ් වැඩක් නැති පොළොවද කියන එක නෙමෙයි මේ පාඨවි කියලා කියන්නේ තද ගතිය වෙන්නේ නිදර්ශනේ විතරයි. ආපෝ ගතිය කියලා කියන්නේ වැగిරෙන ගතිය උදාසයට පෙන්න වතුර. ඉතින් අපි වතුරෙන් අල්ලගෙන කියන මෙන්න ආපෝ කියලා. එතේ තේජෝ ගතිය කියලා කියන උණුසුම සිත් අපි ගිනි දැල්ල පෙන්නලා හිතන. ඉතින් බබාලට එහෙම තමයි උගන්වනකොට ගිනි දැල්ල පෙන්නලා තමයි පෙන්නනම ගිනි දැල්ල නෙවෙයි තේජෝ කියන්නේ මේ උණුසුම සිසිලස. වායෝ ධාතු කියන්නේ බුම්බන හකුලන ගතිය, දරණ ගතිය. ඉතින් අපි කිව්වොත් එහෙම පොළේ උඩ වතුර තියෙනවා වතුර උඩ වාතය තියෙනවා කියලානේ අපිට පේන්නේ බුදුජානක කියන්නේ එහෙම නෙවෙයි වාතයේ පොළව ජලයේ තියෙනවා ජලයේ තමයි කන කන කන කන පොළව තියෙන්නේ ඉතින් මේක අහන්න මේ සිද්ධම බුදුජානක මේ গুপ্ত දේවල් කියන්නේ කොහොමද වාතයේ කොහොමද වතුර හිටින්නේ වතුරේ කොහොමද භූමියේ හිටින්නේ ඉතින් දැන් පෘථිවිය කරකෙන්නේ වාතයේනේ පෘථිවිය හිටලා තියෙන වාතයේනේ ඒකේ ජලාර්ථ ගෝලයේ උඩනේ භූ අර්ථ ගෝලයේ හිටලා තියෙන්නේ ඉතින් ඒක දිහා බලනකොට විශාල වශයෙන් බලනකොට වාතයේ තමයි ජලයේ තියෙන ජලයේ තමයි මේ මහද්වීප අර්ථගෝල මහද්වීප තටාකේ කැරකෙන පාවෙන්නේ. ඉතින් මේක කියනකොට අපිට කියනවා අපිට ඉස්කෝලේ උගන්වන්නේ ඝන ද්‍රව වායු කියලා උගන්වනවා ඝනේ උඩ ද්‍රවයේ තියෙනවා ද්‍රවයේ උඩ වාතයේ තියෙනවා කියලා තමයි දාන්නේ. ඉතින් මේ සුත්තමේ ඥානය අර පටු ඥානෙට ඇත්තයි. අපිට පේන්න තියෙන පොළවේ වාතයේ පොළවේ උඩ වතුර තියෙන වතුර උඩ වාතයේ තියෙනවා. දැන් අවකාශයට කියලා බලනකොට පොළ මුළු පොළොවම තියෙන්නේ වාතයේ. හිතා ගන්නවත් බෑ. මොන කරන්නේ හිතා ගන්න බැරි වුණා කියලා. ඉතින් මේක නම් ඇත්ත. ආනේ වගේ මේ පට වියාපෝ තේජෝ වායෝ කියලා මේ මගේ ඇඟ කහනවා, බෙල්ල රිදෙනවා, කන තන් නලියනවා කියන වෙනුවට මේ කහනවා, නලියනවා, රිදෙනවා කියන එක විතරක් බලන්න කොච්චර අමාරුද බලන්න. Tamange ඇඟේ පහළ වෙන මේ උණුසුම් සිසිලත ගති, ඒවට ගති කියලා කියනවා. උණුසුම් සිසිල භාව, උණුසුම් සිසිම ස්වභාවය මේ ශරීරයෙන් අයින් කරනවා කියන එක අසුතුවත් පුතොත්ජනයාගෙන් සුතුවත් අරිය ශාවකයා වෙන් කරනවා වගේ. ඒ නිසා හුදුටම සමන්ගේ සතිය කයට සීමා වෙලා ඉන්න වෙලාවක අපි ප්‍රකාශ කරන්න හදන. ප්‍රකාශ කරනකොට කියන ඔන්න කන රත් වෙනවා පේනවා. අත ගැස් වෙනවා පේනවා. උණුසුම සිසිලට පේනවා. විම්බෙනවා හැකිලෙනවා පේනවා. ආස්වාද ප්‍රසවාස පේනවා කියන එකේ මේ පේන gati ටික විතරක් බැලුවොත්, භාව විතරක් බැලුවොත්, ස්වභාව විතරක් බැලුවොත් අපි මේ ශරීරයේ ඇතුලේ තියෙන පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව දකින්න. ඒකට අපේ ලොකු සංසිස සඳහන් කරනවා යෝගාවචරයා ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. පඨවි ධාතුව ආපුවාම ඔන්න තද වෙලා වෙනවා. දැන් සක්මන් කරනකොට අපිට වෙන පොළොව තද නම් පොළොව තද බව තේරෙන්න බෑනේ කකුල මෙලෙකම නැතුව. පොළොව මෙලෙකයි කියනකොට අපිට හිතාගන්න දැනගෙන ඉන්න එක නම් දනවා පොළොව මෙලකයි කියලා කියන්නේ කකුල තද වෙච්ච වෙලාව. පොළොව සීතලයි කියලා කියන්නේ කකුල රස්ටිච්ච වෙලාව. පොළොව උණුසුමයි කියලා කියන කකුල හීත වෙච්ච වෙලාව. ඉතින් අපි එක එක පළුවනේ දකින්නේ. නමුත් මේ දෙකේ ගැටීමේදී සීතල දැනෙන්නේ පෘෂ්ඨ දෙකක් ගැටෙන්න ඕනේ. අජ්ජත් බහිද්දා කියන්න ඕනේ. සීතල උණුසුම කියන්න ඕනේ. ඒකදී අපිට වාර්තා කරනකොට මට පොළවේ එරා බහින ගතිය වැටුණා. පොළවේ මෙලෙක් ගතිය වැල්ලේ ඇවිදිනකොට ඒක තේරෙනවා. ඒ කියන්නේ මගේ කය දඩි කකුල දැලි දැඩි. සිමෙන්ති මේ පොළවේ ඇවිදිනකොට කකුල පොළවේ හැටියට පැතිරීගෙන යන විතර පොළව හයියයි කකුල මෙලකයි. ඉතින් මේ කකුල මෙලකත් නැහැ හයියත් නැහැ හම්බ වෙන පඩවි ධාතුවේ ස්වභාවය තමයි වර්ග කකුල මෙලකයි වර්ග කකුල තදයි. ඒක සාපේක්ෂයිනේ. අපිට කවදාකවත් ඒ සාපේක්ෂතාවයේදී දැන් මට සීතලයි කියනවා මිසක්කා මට මේ සීතල දැනෙන පරිසරයේ උෂ්ණ වෙච්ච නිසා. ඒ වගේ මට උෂ්ණයි කියලා කියනවනම් පරිසරයේ සීතල වෙලා. ඉතින් මේ විදිහට අපි පරිසරයේ වායෝ ධාතුව අඳුර ගන්න පුළුවන් 150ක් ලකුණු තියෙද්දි මම මැරෙන්නෙම, නලියන්නෙම, තටමන්නෙම මේ කකුලට කයට සීමා කරගන්නේ. ඉතින් අර ධාතු ගුණ දිගේ බලන්න ගියොත් එහෙම. ඒ වගේ තියෙන ධාතු ලක්ෂණ ඒවට කියනවා ගති. තභාව. භාව කියලා කොයි වෙලාවක හරි Tamanට වෙච්ච දේ ඒ ගති ස්වභාව භාව වශයෙන් දැනගන්න නම් යාට අනිවාර්යයෙන්ම කියලා දෙන්න බෑ කවුරු හරි. කියලා දෙන්නේ කවදාකවත් මේක ස්වභාවයෙන් ඇතුලේ මතුවෙන්නේ නැහැ නේ. ඒ නිසා සුත්තමේ ඥානේ කොටසක් තියෙනවා. ඒක දැක්කට පස්සේ තමයි සෝතාව දහනේ පඤ්ඤා සුතමේ ඥානං අපිට තේරෙනවා අපි හිතලා අපේ හිතට කද්දාකත් මේක වදින්නේ නැහැ බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ බුදු ඥානවන්තයෝ ශ්‍රාවකෙක් මේක කියන්න ඕනේ කියලා පොළවේ අඩිය තියන්න ඕනේ කියලා බලනකොට තේරෙන්න ඕනේ රත් වෙලා මොකද්ද රත් වෙලා තියෙන්නේ පොළොව රත් වෙලා නම් කකුල සීතල දැනෙයි උලෝ සීතල වෙනවා කකුල් රත් වෙලා දැනෙන. පොළව හයිය නම් කකුල මෙලෙක් වෙලා. මේන මේ ගතිය දිහා බලලා අපිට මේ පට වියාපෝ තේජෝ තේරුම් ගන්න ගියොත් අපිට තේරෙවි මේ ශාරීරිය තමයි මේ පරිේශනාගාරේ. ඒ පරිේශනාට මොනව ඇවිල්ලා වැදුනත් ඒක දැනගැනීමේ ශක්තියට තමයි ඒකේ තියෙන ඔපේ කියලා කියන්නේ. එහෙම නැත්නම් ප්‍රසාද ලක්ෂණය කියලා කියන්නේ. ඇහැට රූප වදිනකොට එයාට ටක් ගාලා කීයද හැකි මේක කහද නිල්ද හතරක්ද රවුන්ද කියලා. ඒක කනට වැදුනට බෑනේ. කනට වදින්න ඕනේ ශබ්ද වදිනකොට මෙයාට කියන්න පුළුවන් මේක ලං වෙන සද්දයක් ඈත් වෙන සද්දයක් ඥාන සද්දයක් පිරිමි සද්දයක් ආදරෙන් කරන කතාවද ද්වේෂෙන් කරන කතාවද කියලා දැනෙනවා. කායද මොන ස්පර්ශය වටුණත් මේක සම්පූර්ණ නිකන් මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක්. වැස්සක් වැඩිච්ච ගමන් ටක් ගාලා අත දාලා කියන ඕ වහිනවයි කියලා. මොනව කරලාද කියන්නේ? අත දාලා තමයි කියන්නේ. Tamanට උණු තියනවාද කියලා බලන්න බලලා අනිතික නෑ අත නල්ලට අත දෙලි බා ඌට උණ නෑ මට උණ. එහෙනම් ඌට උණ තියන මට උණ නෑ. එච්චරයි. හැම වෙලාවෙම මේ මීටරි ගහලානේ බලන්නේ අපි. ඇඟිල්ල ගහලා බලනවා ආල තැම්බිලාද කියලා. පොල් කුරක් කනලා බලනවා. මේ ශරීරය කියන්නේ පුදුමාකාර සංවේදී වස්තුවක්. ඒ වස්තුවට අපි කවදාක ශරීරෙම තිබිලා බෑ බාහිර වස්තුවක් එක්ක ගැටෙන්න ඕනේ. ඒකට ස්පර්ශය කියලා කියනවා. මේ පෘෂ්ඨ දෙකක ගැටීමක් වෙනකොට ඔය මත ඉඳගෙන අපි මේක හරි වැරදි සැප දුක ලාභ ප්‍රසන්නතා කියලා නම් දැම්මට ওই ගැටෙන පෘෂ්ඨ දෙකේ කිසිම සැපක් දුකක් ලාභ සත්කාරය මොනවත් නැහැ. අපි මේකට මේ ආරූඪ කරන මේ අස්ලෝක ධර්මයම ඉගෙන අවුරුදු 6 පෙන්නට පස්සේ ඔළුවට දාගත්ත පටලැවිල්ලක් තියෙනවා. අපිට කවදාකවත් දෙන්නේ අපි කියන නෑ නෑ නෑ මේක ඩෙන්ගුන සම්පූර්ණ චිකන් ගුන්යා වලින් වෙනයි. උණු જાති දෙකක්. ඔව් ඔව්. දෙකක් තමයි. දෙකම තේජෝ. මේ විදිහට මේක දිහා බලන්න පුළුවන් ගතිය වෙනුවට අපි මේ රණ්ඩු සරුවලක් හදාගෙන මේ කරන වැඩේ දිහා බලනකොට යම් විදිහකට අසුතවත් පුතඥයේ තැන ඉඳලා සුතවත් ආර්ය ශාවකයේ තැනට මේ සිදුවෙන්නේ ධාතුන් අතර ක්‍රියාවලියක් ඒ ධාතුන් කොටින්ම දන්නේ නැහැ මේ ධාතුන් ක්‍රියාත්මක වෙන්නේ පණ ඇති දෙයකද නැති දෙයකද කියලා. ඒ ධාතුන් දන්නේ නැහැ මේ ගෑනු ශරීරයක්ද පිරිමි ශරීරයක්ද කියලා. ඒ ධාතු දන්නේත් නැහැ වයසට ගියාද නැද්ද කියලා. අන්නේ ධාතු වශයෙන් බැලීම අපිට පේන්නේ ඒක නිකන් මේ විද්‍යාත්මක පැත්තකට දානවා හැංගීමක් නැතුව කටයුතු කරනවා කියන නමුත් බුද්ධ දන්ස කියනවා පිටක් පිටක් ගානේ සිවුරක් අන්දේ බලඳන වේලාවක් පාස කුටියකට පැතිරෙන වේලාවක් පාස බෙහෙත්යක් වළඳන වේලාවක් පාස ඒක ප්‍රතිවීක්ෂා කරන්නයි කියලා මම මේ වළඳන බත ධාතු මත්තකෝ නිස්සත්තෝ නිජීවෝ ශුඤ්ඤෝ ඒ බත්තිකේ තියෙන ධාතු පමණයි. සත්වෙක් ජීවියෙක් නෑ ශූන්‍යයි. මේ වළඳන මමත් ධාතු පමණයි. ඒක මේ සතෙක් ජීවියෙක් ඉන්නවා කිව්වට පස්සේ තමයි පටලවිල්ල එන්නේ. මේක ශූන්‍යයි. අර ධාතු මේ ධාතුත් එක්ක එකතු වෙනවා. මරනකොට ආයෙත් ධාතුන්ට ධාතු විසිරලා යනවා. එතකන් තමයි මේ සෙල්ලම් ඔක්කොම කියන මේ බහුසුත භාවය Tamanට මේ විරාගයේ වෙනස පහළ වෙනවා නම් Nirodhe වෙනස පහළ වෙනවා නම් නිර්වේදයේ පිණිස පහළ වෙනවා නිබ්බිදාව පිණිස පහළ ඒකට කියනවා බහුසුත්ත භාවය කියලා. නමුත් මේ එන දැනුම රණ්ඩු සරුවලේ පිණිස පහළ වෙනවා නම් ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන වෙනවා පහළ වෙනවා නම් ජාතිය බෝ කරන්න පහළ වෙනවා නම් ඒකට කියනවා අසත් ධර්මයි. ඒකට කියනවා පලිබෝධ ඉගෙන ගන්න ගන්න පලිබෝධ වැඩි වෙනවා. ඉතින් අපිට මේ භාවනා කරනකොට ඇහෙන ධර්ම හෝ gedara තියෙන දේ කෝකද අහන්න ඕනේ බණ කෝකද අහන්න ඕනේ නැති බණ කියන එක තේරෙන්නේ නැති ගතිය නම් එන්න එන්න වැඩි. අද විතර බණහන යුගයක් ලොකු සාහන්සේ ලියලා තියෙනවා. උන්වහන්සේ 1901 ඉපදිලා 92 වෙනකන් හිටියා. යුග පුරුෂයෙක්. මෙච්චර බණ කියන යුගයක් මුළු සිංහලෙම තිබුණේ නැහැ කියලා. කවදාකවත්. ඒ වුණත් රට නරක වෙන හැටි බලන්නේ කියලා කියනවා. මෙච්චර බණ කියද්දිත් මේ රට නරක වෙනවා වෙනව නම් මේක මොකද්දෝ පටලවිල්ලක් තියෙනවා. ඥානෙ වැඩි වෙනවනම් සුතමේ ඥානෙ වැඩි වෙනවනම් වැඩි වෙන හැම වෙලාවෙම හොඳ නම් අද ඔය එකම ගීයක් කෙනෙකුටවත් මේ පැවිද්දන්න තරම්වත් දැනුම ඊටත් වැඩි දැනුම තියෙනවා. ත්‍රිපිටකේ ඕන තැනක් ගිහිල්ලා ඕන එකක් හොයන්න පුළුවන්. අද ගියෝ බණ අහන්නේ මේ හාමුදුරුව වරද්දන තැන් අල්ලන්න. අහන හැම හාමුදුරු කෙනෙකුම දොස් අල්ලන්නයි බණ අහන්නේ. එක්කෙනෙක්වත් ඉගෙන ගන්න බණ අහන්නේ නැහැ. ඒ තරම් දන්නවා. ඉතින් ඒක නිසා කොච්චර වැක්කිරුවත් මේකට තව අර පිරිච්ච කලයකට වතුරක් කරුවට පස්සේ දෝරේ ගන්නවගේ එක්කෙකුටවත් ඇති වැඩන්නේ. අහන ප්‍රශ්න උඟුවකින් අහන්නේ හාමුදුරුවෝ දන්නවද කියලා චෙක් කරගන්න. දැනගන්න නෙවෙයි. ඒක උත්තර දෙන හාමුදුරුවෝ දැනගෙන කටයුතු කරන්නේ. බණ කියනකොට මේ නොදන්න කෙනෙකුට බණ කියනවා කියන්නේ නෑපා. මුන්ට අහුවෙන්නේ නැතුව කොහොමද බණක් කියාගන්නේ කියන එක විතරයි ඉගෙන ගන්න තියෙන්නේ. මොන જાති කිව්වත් අහුවෙනවා. නිසා බහුසුද්ධ භාවයේ නෙවෙයි තියෙන්නේ මේ බහුසුද්ධ භාවයේ ගැළවීමට කටයුතු කරනවාද අහුවෙන්න කටයුතු කරනවාද කියන එක තමයි අපිට මෙතෙන්දී සුද්ධ කරගන්න තියෙන නිසා අපපටිපත්‍ය අවිජ්ජාව කියන තමන්ගේම තියෙන ෂඩගති මායාවී ගති සහ වංජනික ගති හෙලි කරගන්නාසුළු දැනුමක් එනවනම් අපි කීයේ දීලා හරි ගන්න ඒක විතරයි බුද්ධෝත්පාද කාලේ කියන්නේ. එහෙම නැත්නම් මේ මගේ මහාන්තත්කම් වැඩි කරගන්න මගේ බෞද්ධත්වය වැඩි කරගන්න මට උපාධි වැඩි කරගන්න නැත්නම් මේ ණයා පෙන්වන්න හදන වැඩපිළිවෙලට ගියාම මම දන්නේ මේ උසස් අධ්‍යාපන ආයතන වල කියන වැඩ දිහා බලනකොට විලි ලැජ්ජයි. විලිම විලි ලැජ්ජයි. මේ බෞසුත භාවය වැඩි වෙනකොට නරක වෙනවා. නමුත් ඒකේ හැම වෙලාවෙම එහෙම විය යුතු නැහැ. බෞසුතකම තිබුණාට තමන්ගේ අභිවෘද්ධිය සඳහා කරගන්න පුළුවන්. ඒ නිසා ඔය විසුද්ධි මාර්ගයේ කතාවක් තියෙනවා මේ පලිබෝධ මේ ඥාන ඥාත පලිබෝධය පිළිබඳව ලස්සන කතාවක් තියෙනවා ලොකු ස්වාමීන් වහන්සේ මට කියලා දුන්නේ මම මේ බහුවේ දවසට උඩදිත් කිව්වා අනුරාධපුරයේ ඉඳලා තියෙනවා හාමුදුරු කෙනෙක් මේ අනුරාධපුර යුගයේ හොඳටම එහෙන ත්‍රිපිටක ධාරී ස්වාමීන් වහන්සේලා ඉන්න බණ භාවනා කරන මේ හාමුදුරු කෙනෙකුට ඇඟිලි දෙකලා කියන්න බැරිලු මේ හාමුදුරු මාර්ගඵලයක් ලැබලා නැහැ කියලා. හැම කෙනෙක්ම මාර්ගඵලයක් ලැබලා. දැන් ওই Nissan වනේ පල්ලයට බහපොතුන අම්බලමත් තියෙන්නේ. ඕක හැදුවේ නිසනවනේ පාත්‍ර කුටිය කියලා. ගමට යන්න ඉස්සලා හාමුදුරුවෝ ඔතන ඉඳලා සිවුර ඇඳගෙන අරන්ෙන් එළියට බහින තැන. ඉතින් ඒවට කියන්නේ පාත්‍රශාලා කියලා. හැම ගමේම තිබිලා තියෙනවා අරණ්‍යයක්. හැම අරණ්‍යයකම තිබෙන පාත්‍රශාලා. ඒ වාසේ අම්බලම් බවටපත් උනා. ගමන් යනකොට මේ හැම පාත්‍රශාලාවටම ගිහිල්ලා ස්වාමීන් වහන්සේට බඩදවිල්ලක් එමු තියෙනවා. උදේ පාන්දර කැඳ ටිකක් වළඳලා ගමට ගිහිල්ලා කැඳ ටිකක් වළඳලා ඕකෙම ඉඳගෙන භාවනා කරනවලු පින්න පාතේනකම්. බඩදවිල්ල තියෙනවා නම් උණු කැඳ වැළඳීම හරි ගුණයි සංඥාට. ඉතින් ඒ නිසා උදේ පාන්දර ගෙදරට ගිහිල්ලා පාත්‍රයට අරනවිලා අරකේ වළඳලා ඒක ඉඳගෙන දැන් 9:00 වෙනකම් භාවනා කරනවා. එහෙම භාවනා කරලා හාමුදුරු කෙනෙක් රහත් වෙච්චි නැති එකම පාත්‍ර ශාලාවක්වත් ලංකාවේ නැති. හැම එකේම සංඝයා වහන්සේලා ඒක රහත් වෙලා තියෙනවා. ඉතින් එහෙව් යුගයක ওই චූලාභේ කියන හාමුදුරුවෝ ඉඳලා තියෙන්නේ මහා විහාරේ ඒ මහවිහාරේ පල්ලෙහා තියෙන gediyak තියෙන අපිට තුනට එකතු වෙන ගහන්න අන්නේ වගේ රත්තරන් gediyak තිබුණලු ඒ gediy ගහනවලු කවදා හරි කලාතුරකින් මුළු ත්‍රිපිටකම කටපාඩම් කරපු දවසේ ඉතින් මේ චූලාවේ හැමදෙත් තරුණ වයසේදීම කටපාඩම් කරලා කරලා කරලා ඒ ශාන්සිට විශ්වාසය ආපේලාවේදී gediy ගහලා තියෙනවා එතකොට විසරද මණ්ඩලය රැස් වෙලා gediy ගහපෙකන ඉදිරිපත් කරලා එයාගෙන් අහනවා ප්‍රශ්න ත්‍රිපිටකේ හැමතැනින්ම අහනවා ඉතින් මෙයා උත්තර දෙන්න ඕන දුන්නාට පස්සේ ආට හම්බ වෙනවා ත්‍රිපිටක ධාරී කියන මේ උපාදී. ඉතින් මේ චූලාබේ හාමුදුරුවෝ ගහලා ලොකු හාමුදුරුවෝ කාඩ් කරපස්සේ ලොකු හාමුදුරුවෝ චූලාබේ කවුද අද ගැහුවනේ gediye? කවුද කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ මම. ආ. කිරල ඒ හාමුදුරුවෝ ඇහවලු නිකන් ප්‍රශ්නයක්. මොකද්ද මේ නාම රූප කියන්නේ කියලා වගේ. ඉතින් මේ ශාන්ති කිව්වලු මේ නාම රූප කියලා කියන්නේ මේකයි කියලා. රාමකම් හ්ම් කිව්වා. දැන් චූලාබේ හාමුදුරුවන්ට සැකයි. ඊට පස්සේ ඔන්න නාම රූප වලට දෙවෙනි උත්තරෙත් දුන්නලු. ආ කිව්වා ලොකු අහමද. තුන්වෙනි උත්තරෙත් දුන්නලු. ඊට පස්සේ කළු චූරා වේදයන් අපිට පේනවනේ උත්තර තුනක් දුන්න තුනටම සැකයිනේ. ඔබට මොන ත්‍රිපිටක පාඩමක්ද? කරුණා කරලා ගිහිල්ලෙවලා දන්න කෙනෙක් ඉගෙන ගනි. පැහිය වෙන්න හදන්න එපයි කියලා ආරක බිමම දාලා තියෙනවා චූලාභයන්. එසා මොනවක් කියනකොට හා කියන්නත් එපා නෑ කියන්නත් එපා හ්ම් කියන්නේ ඉගෙන ගන්න. ඒක ගොඩින් මහත්තයා ඉන්න කාලේ නිල්ලබෙදි හ්ම් කියනවා හොයන්න බෑ. උත්තරයක් දෙනවා. ඒක නෑ කියන්නෙත් නෑ ඕ කියන්නෙත් නෑ. හ්ම්. ඒ නිකන් ඉංගියට වගේ යන්නේ. ඒ ගල්ජු පණ්ඩිත සංසගාවට යනවා. එක එකන විවිධ නඩු අරගෙන යනවා. ඒ පොත් ගින්නල ඔප්පු කරන්න හදන දෙයක් නෑ නම කියනවා. එච්චරයි කියන්නේ. රණ්ඩුවක් කරන් ගියත් මොන්නේ ඕකේ දෙයක් නෑ නම කියලා ගිලම්පද ටිකක් ගන්න ඕකේ. ඉතින් අර අරහමඳුරොත් මේ පොතේම ලියලා හ්ම් කිව්වලු කියනකොට චූලාවේ හැමරවට සැකයි. චූලාවේ හැමරට වෙනලා කිව්වලු මං අර පරීක්ෂණෙන් ඉලාස් කරගන්නවා. මං මොකද කරන්න ඕනේ? ඊට පස්සේ කවලු ඔබ බලයන් රූණට පයින් ගිහිලා ආවල් හැමතුරු හම්බෙලා. ඒ හැමතුරු දැන් වයසයි. උඹට ත්‍රිපිටකය ඉගෙන ගන්න ඕන නම් අන්නේ හැමතුරු කාට ගිහිල්ලා දරදී ඇදලා ගෝලෙක් විදිහට භාවනා ඉගෙන ගන්න කියලා චූලාවේ හැමතුරු ඒක කරනවා මම දැන් මෙච්චර මාංශල මං කෙරුවා මට දැන් පරීක්ෂණයක්වත් දෙන්නේ නැහැ. ඒ මොකද ලොකු හාමුදුරුවෝ පේල් කරා. ඊට පස්සේ මේ බැඳගෙන ගිහලා අර හාමුදුරුවෝ කාට ගියාට පස්සේ ඒ හාමුදුරුවොත් බාර ගන්නෑ කවුරුවක්වත්. වැදගත් ලොකු හාමුදුරු කෙනෙක්ගෙන් අපි කියන චරිත සහතික රෙකමෙන්ඩේෂන් එකක් ඕනේ. ඒක චූලාවේ හාමුදුරුවෝ කියලා මම අසවල් හාමුදුරුවන්ගේ ගෝලයා. උන්වහන්සේ මට කිව්වා ඔබ වහන්සේගෙන් මෙන්න මේ ත්‍රිපිටකය ඉගෙන ගන්න. අර හාමුදුරුවෝ මන්නම් චූලාවේ හොඳටම වයසයි. මට ඔච්චර ඉස්සර වගේ මේ ළඟ තියාන කියලා දෙන්න බෑ. නමුත් ඔය ඇත්ත මම හොඳට අඳුරන කෙනෙක් එවන් දැත්තේ මොකක් හරි වැරදගත් වෙන්නේ. එහෙමනම් මෙහෙම කරමු. ඔය නම මේ ත්‍රිපිටකය කියලා කියන්නේ අපි දැන් ත්‍රිපිටකය කියන එක දන්නවනේ පොත් 55ක් විතර තියෙනවා. ඒක කටපාඩම් කරලා ඒක සංඝයාර මිනිසුන්ට කියන්නේ. වස් කාලේ මිනිස්සු ඉනව බණහන්. ඔයා දවල් වරුවට ත්‍රිපිටකය කියනවා. මම රෑ වරුවේ ඒකට අටුවාව කියනවා. දීගනිකාය අටුවාව මජ්ක්‍ධිමනිකාය අටුවාව කියවනවා. ඉතින් මිනිස්සුන්ට මේක ලොකු ලාභයක් නිසා මිනිස්සු ඉතින් අනබෙර ගහලා ලැහැත්ති කරලා දැන් චූලාවේ හඳුරු උදේවරුේ බණ කියනවා. ලොකු හඳුරු ඒ කියපු බණ ටිකට අටුවාව කියලා. ඒකට දෙන අර්ථකතන. එහෙම නැත්නම් ඒකට විස්තර කතා. ඉතින් මිනිස්සුන්ට ලොකුම ලාභයක්. මිනිස්සු හැමදාම ඇවිල්ලා බණ අහනකොට දැන් වස් සමාදන් වේගන එනකොට චූලාවේ හඳුරුන්ගේ අර පොත කියවීම පෙළ පෙළ කියවීම හමාප්ත වෙලා තියෙනවා. ඉතින් ඒ රැස්වීමට ඉන්නලයි ආමුදු වටාත් අරගෙන ඉවල බොහොම ගෞරවයෙන් මං වගේ නලිය නලිය නෙවෙයි ඉතින් බුදු පිළිවෙලට බණ කියන්නේ නැති. බණ කිරි කියනකොට ලොකු ආමුදුරු ඇරමිටිය ගහගෙන ඇවිල්ලා බිම වාඩි වෙලා අනේ ඇවැත්නි මට කමටහනක් දෙන්නේ කිව්වලු. දැන් මිනිස්සු ඔක්කොම බලා ඉන්නවලු ගුරු ආමුදුරු ඇවිල්ලා ගෝල ආමුදුරු බණ කියන වටාත් ගත්තට පස්සේ ඉඳගෙන කියනවලු අනේ ඇවැත්නි මට කමටහනක් දෙන්නේ ඊට පස්සේ චූලාවේ හාමුදුරුවෝ කිව්වලු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මගේ ගුරුන් වහන්සේ ඔබ වහන්සේ තමයි මට මේ උගන්වන්නේ. දැන් ඔබ වහන්සේ මගෙන් කමටහන් යදින්නේ ඇයි කියලා. ඊට පස්සේ කිව්වලු අඤ්ඤෝ ආවුසෝ ගත කස්ස මග්ගෝ. ගිය කෙනාගේ පාර වෙනයි ආයිස්මතු. ඔබ වහන්සේ කියන තාලෙන් මට තේරෙනවා ඔබ වහන්සේ දැනටමත් අවබෝධ කරලා ඉන්නේ කියලා. මම ඔබ වහන්සේට උගන්වන්න ගියාට මට කමටහන දන්නේ නැහැ. මම දන්නේ කටපාඩම විතරයි. ඔබ වහන්සේම නෙවෙයි. ඔබ වහන්සේ කතා කරන්නේ අවබෝධයෙන්. කියලා ගිය කෙනාගේ පාර වෙනයි ආයසුතුම්. මට කරුණා කරලා සත්පුරුෂයන් වහන්සේ මට කමටහනක් දෙන්නේ කියලා. එච්චර උගත් හාමුදුරන්ට උගත්කම් බාධා වෙන්නේ නැහැ. හරි කෙනා දන්නවා තමන්ගේ ගෝලයා ළඟට හරි ගිහිල්ලා අනේ ඇවත්නේ මේ මගේ සත්පුරුෂයන් වහන්සේ මට මේකට කමටහනක් දෙන්න කියනවා. ඉතින් ඒ වගේ මේ බුදුහාමුදුරන්ගේ ධර්ම ඉගෙනගෙන මොන ධර්ම ඉගෙන ගත්තත් මේ ප්‍රායෝගික පැත්ත දන්න කෙනා දකිනකොට ඒක පැත්තක තියලා Tamanට ඉදිරියපත් වෙන්න පුළුවන් නම් සුතය හැමදාම පලිබෝධයක් වෙන්නේ නැහැ. තමයි ඒක දැනගන්න ඕනේ. දැනගත්තේ නැත්නම් කටුසයිකාරය රත්තරම් බැඳා වගේ එක්කෙනෙකුටවත් මේ ලෝකේ තියෙන බහුසුත් භාවය දරන්න තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ මේක ආභරණයක් කරගෙන අඳහර පාණ්ඩයි ගියා පාණ්ඩයි ගියාම සද්ධර්මයට එයා කරා එන්න තියෙන ඉඩ නැති වෙනවා. සත්පුරුෂයෙක් යාට කවදාකවත් සලකන්නේ සලකන්න බෑ. එයාගේ හැසිරීම නිසා. ඒ නිසා සෙන්බුත් ආගමේ කතාවක් තියෙනවා බොහොම ප්‍රසිද්ධ කතාවක්. ගමක් තිබුණලු ඒ ගම පාවුලේ විශාල ලෝක ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක් තිබුණා. ඒකේ හිටියලු සියල්ල දත්. ඔක්කොම දන්න මහාචාර්යවරයෙක්. කන්ද උඩ ඉන්නවලු හාමුදුරු කෙනෙක්. ඔහේ තමන්ගේ වැඩේ භාවනා කරනවලු මේ විශ්වවිද්‍යාලේ එන හැම ශිෂ්‍යයෙක්ම වැඳලා යනවලු. අර මහාචාර්යවට හරි අප්සෙට්ලු මේ යකුන්ට උගන්වන්නේ මම මේ යකු ඔක්කොම ගිහලා අර හමුදුරන්ට වැඳලා ඊ බඳුවට ඇවිල්ලා ಗುಣ කියනවලු මුළුම දෙයක් අතේ හමුදුර දන්නේ නැතුළු ඔය තෙන්න හමුදුරෝ ඊට පස්සේ කල් ළමයින් එක්ක ළමයින් උඹලට මේ මම උගන්වන්නේ නෑ නෑ ඒ ස්වාමීන් වහන්සේ ඔබ ඔබතුමා වගේනේ බුදුමාකාර හමුදුර කෙනෙක් සියලුම දේ කියලා දෙන්න දන්නවා ඉතින් මහාචාර්ය කිව්වලු එහෙනම් මම යන්නම් බලන්න කියලා ඉතින් දවසක් මේ මිනිස්සයා ඉතින් මහාචාර්ය කෙනෙකුට යන්න බෑනේ කඳු නගින්නත් බෑනේ කක්. අනිත් එක වෙලත් නෑනේ. ඉතින් මේ ආමතුරු ගියාලු. ඒ මහාචාර්යවරයා ගිහිල්ලා ආමතුරු දිහා බලනකොට ආමතුරු දොඩට තට්ටු කරලා පස්සේ ඒකේ පොඩි කවුලක් තියෙනවා. කවුද ඇරලා බැලුවලු. කවුද? කියලා. ඊට පස්සේ මම මේ පල්ලෑ විශ්වවිද්‍යාලයේ ආචාර්ය PhD MB MBBS ඩිප්ලෝමා ඔක්කොම කියනවා. රූප පටස්තර දොර යවවලු ගියාලු. මහාචාර්යර තද උනලු නායට පොල්ලෙන් ගැහුවේ බලම මේ ගෙට ගත්තෙත් නෑ කවුළුවෙන් කතා කරලා මගේ පට්ටම කියන්නත් ඉස්සලා එළිවයි කියලා ගියාලු යන්න. කියලා ළමයින්ට බැන බැන උගන්වනකොට අර ළමයිගේ ගතිය තාම ගුරුවරයාට සලකනවලු අර සෙන් මාස්ටර්ට. ඊට පස්සේ කිව්වලු උඹලා මහා බොල මොට්ටලේ නඩුවානේ මේ මනසට ආගන්තුක සත්කාරයක් තේරෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ කිව්වලු සර් ඔය තාලෙන් බෑ යත් එක්ක. කොහොම කී සැරයක් යන්න වෙයිද දන්නේ නෑ. කියලා ළමයි කියලා දුන්නලු ඔය මාන්නක්කාරකමට එහෙම යා සලකන්නේ අපිත් එහෙම තමයි කියන්නේ අපිටත් එහෙම සලකන්නේ හැබැයි බඩු ෂුවර් elekiri.com ඊට පස්සේ ගුරුනාන්සේ ආයෙත් දවසක් ගියාට පස්සේ දොර ඇරියා දොරට පස්සේ ගාලු මෙහෙමයි මම හැරියෙකුත් ආවා මහාචාර්ය මොකටද ආවේ ඊට පස්සේ ගාලු මේ ඔබතුමා ගැන බොහොම කීර්ති නාමයක් තියෙනවා මගේ ගෝලෙත් කියනවා කියනවා දහස් ගාල දොර ගහවලු ගියලු යන. දැන් මේ මනුස්සයෙක් කළු යකෝ මෙච්චර ධන ගහගෙන ගිහිල්ලා බලනකොටත් මේ මනුස්සයා කරන වැඩේ කියලා ආයෙසරයක් ගිහිල්ලා හිසියන්ද බැන බැන කියනකොලු සර් ඔය ක්‍රමයට බෑ. ඒක තමයි ක්‍රමේ. ආයෙසරයක් යන්න කියලා. ඊට පස්සේ දැන් මේ මනුස්සයා හිතාගත්තලු පට්ටම් මොකක්වත් කියවිලක් නැහැ. ගිහිල්ලා වැඳලා කතා කරන්නම් කියලා ආයෙසරයක් උපාධි කොට්ටේම ගලවලා දාලා කොහොම හරි යන්න ඇති නිකන් ওই කපටි සූට් එකක් අඳගෙන යන්න ඇති. නැෂනල් එක අඳගෙන යන්නේ. ඒ වගේ ගියාලු. ඊට පස්සේ ගුරුනාන්සේ ගත්තලු ඇතුළට. කතා නැතිලු දැන්. ගුරුනාන්සේ ළඟ මෙයා දැන් හෙල්ලෙන්න පෙරලෙන්න බයලු මහාචාර්ය. ඒ මොන කරයිද දන්නේ නැහැ. වාඩිවුණාට පස්සේ පීසි කොප්පයක් ගෙනලා අතර දුන්නා. ඒකල ඇතුළට කාමරේට ගිහිල්ලා දීපෝච්චක් ගෙනාවා. ගෙනල්ලා ඔයක් කරනවා. දැන් සීරුවෙන් සී අරයා slowly mindfully silently walk කරනවා. මහාචාර්යවරත් මේක අල්ලගෙන බලාගෙන ඉන්නවලු. ඉන්නකොට කෝපි පිරුණලු. දැන් ඊටවල ඉවර කරගෙන ඊට පස්සේ පීරිසේ පිරුණලු. දැන් අර ඇඳගෙන ගිය කෝට් එකටලු දැන් වතුර වැටෙන්නේ. ඉතින් මෙහෙම අර දිගටම වක් කරනකොට කිව්වලු දැන් ඕක ඇහැලෙනවා අපිට කිව්වලු. ඒ වගේ තමයි හිස් කරගෙන ආවොත් තමයි පුරවන්න පුළුවන් වෙන්නේ. ඔයත් ඔන්න ඔය වගේ කිව්වලු. ඕකට අය මොනවා දැම්මත් වැඩක් නැහැ. ඔක ඊරෙනවා. හිස්සයන්. අහිංසක වේයන්. නිහතමානී වේයන්. එතකොට තමයි ගුරුනාථට තියෙන්නේ මම මෙතෙක් කල් අනික් මිනිසුන්ට කොච්චර පච කියලා දීලා තියෙනවද මහාචාර්ය කෙනෙක් වශයෙන් මේ හඳු ගන්නනේ හිස් කරන හැටි අරියව ගන්නනේ පුරෝණ හැටි බුදුජානනාංශ කියන්නේ මේ උග්ඝටිතඤ්ඤෝ විපංචිතඤ්ඤෝ ඤෙය්‍ය පදපරම කියලා පුද්ගලයෝ හතර දෙනෙක් තියෙනවා. උග්ගටි තඤ්ඤු කියලා කියන්නේ කලයේ උඩට ඇරිච්ච හිස් කලයක් සහිත කෙනා වැටෙන වැටෙන වතුරු බින්දුව අල්ලනවා. විපංචි තඤ්ඤු කියලා කියන්නේ කලයේ මුලින් නමලා තියෙන. කොච්චර වැක්කිරුවත් නැහැ ඒක හරවලා දෙන්න කරන්න. හරවල බිගොන් අල්ලනවා. නෙయ్య කෙනා නෙయ్య කෙනාට දෙපැත්තම මහන්සියලා තමයි කරන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා යා නිකන් බනහනකොට අහන අහන බණ ටික ඔඩොක්කේ තියා ගන්නවා වගේ. නැගිටිනකොට ඇහැලෙනවා. ඔඩොක්කේ තියාගෙන බණ අහනවා. ඇහෙන ඇහෙන බණ ටික ඔඩොක්කේට ගන්න. යනකොට සතු කසා දාපු ගම එතනම දාලා යනවා. මේ කුච්ච පදපරම නීජ පුද්ගලයා තමයි ඔය දෙක අතරමැද ඉන්න කෙනා. ඒ නිසා කොච්චර බණ අහනොද අහනදී ප්‍රායෝගික වශයෙන් තේරුම් ගන්නවා කියන එක අපි ඔය හිතෙන් තරම් ලේසි නෑ. ඒ නිසා දැනුම මේ බෞසුත භාවයේ විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිස්සග්ගානුපස්සී යනවනම් විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිස්සග්ගානුපස්සී යනවනම් බහුසුත වෙනවා. විවේක නිසිතං කියලා කියන්නේ අහන්න අහන්න විවේකේ වැටෙන්න ඕනේ. අහන්න අහන්න හුදකලාව වැටෙන්න ඕනේ. අහන්න අහන්න ආතතිය නැති වෙන්න ඕනේ. අහන්න අහන්න අසහනෙ දුර වෙන්න ඕනේ. එහෙම මේ අහපු දේ පිළිබඳව Tamanට අසහනෙ ආතතිය වැඩි වෙලා নানা ආකාර ප්‍රශ්න මත වෙනවනම් ඒකට බහුසුද්ධ භාවය කියන්නේ විරාග නිසිතං මේ තියෙන දේවල් පිළිබඳ අපි මේ අහන දේවල් පිළිබඳවත් රාගයක් ආසාවක් පොදිබඳ ගන්න ගතියක් නෙවෙයි මේ ධර්මයේ තියෙන මේ රාග අයින් කරන්නයි විරාගයේ පිණිසයි ඒක නිසා බුදුරජාණන් වහන්සේ දැන් මම මට මතකයි මම බුරුමේ යනකොට මංගේ 92 ද කොහෙද මං අරගෙන ගියේ උරමල්ලක් අරගෙන ගියා. අති උසගෙන බෑග් එකක් ගන්න. ඒ බෑග් එක නැති වුණා. මේ තායිලන්තෙන් යහපැත්තේ ප්ලේන් එකට දානකොට දාලා නැහැ. ඉතින් මන්ට උරමල්ල විතරයි තිබුණේ. ඉතින් දන්නෙත් නැහැ රට ගිහිල්ලා තිබුණෙත් නැහැ. ඉතින් පැවිදිච්ච අලුත ගිහිල්ලා වෙලා එනකොට බෑග් 7යි. ඊමදි වලත් උරමල්ලකුත් තියෙනවා. දැන් බෑග් කිලෝ 20 200 නේ ගේන්න 20 නේ ගේන්න දෙන්නේ. බෑග් හතේම තිබුණේ හැම කමටහන් වார்த்தාවකම මම ලියාගෙන ඇවිල්ලා තිබ්බා. හැම බණක්ම ලියාගෙන ඇවිල්ලා තිබුණා. අහුවෙච්ච බස් ටිකට් එකක්වත් විසිකිරුවේ නෑ මම බුරුමේදී. ඔක්කොම එකතු කරනවා එයාපෝට් එකේ ගිහිවත් බෑග් තුනක් උපරිමේ දාන්නම් කිව්වා. දානාපතිට සලකලා ඊටු බෑග් තුන දාලා යන්නේ. ඉතින් පස්සේ තානාපති කාර්යාලයෙන් මට එව්වා ඒක. එතකොට මං අඬ ගන්න ගිය හාමුදුරුවෝ කියනවා ධම්මජීවුඹ ආවේ භාවනා කරන බලපන් මේ අනකොට එනකොට ගෙනාවු බෑග් එකක් නැහැ. ඒ යනකොට බෑග් හතක්. මොකද භාවනා කියන්නේ වඩනවා කියන එක නිසා සෝක තමයි වැඩිලා තියෙන වගේ කියලා. සෑහෙන වතුරුනා. ඉතින් මම අර ධර්මයේ එකතු කරනකොට පුදුම සතුටකින් මේක එකතු කෙරුවේ. ඒකෙන් මම හිතුවා ඒක ඇත්තටම ප්‍රගතියේ ලකුණක් කියලා. නමුත් බුදුරජාණන්සේ දේශනා කරනවා ධම්මෝ විවෝ භික්කවේ පහතබ්බා. භගේව ධම්මෝ. මහන්නේ මේ ආසාවෙන් එකතු කරන මේ ධර්මයක් අතහරින්න වෙනවා. බහුසුත භාවේ නෙවෙයි. චින්තාමය ඥාන නෙවෙයි. භාවනාමය ඥාන පවා අතහරින්න වෙනවා. භගේව අධම්මෝ අධර්මය ගැන කුමන කතාවද? ධර්මයත් අතහරින්න වෙනවා. ඒ නිසා බහුසුත භාවේ තියෙන්නේ විරාග නිසිතං. ප්‍රයෝජනෙ සලකලා මේ පාවිච්චි කරන මිසක් කරේ ළඟන හරියන්නේ නැහැ මෝඩ වඩු වගේ ආයුධ ටික වගේ. එහෙම නැත්නම් නිරෝධ නිසිතං. අද ප්‍රශ්නයක් අහලා තිබුණා ස්වාමීන් මේ මේ නිරුද්ධ භාවයටපත් වුණාට පස්සේ ඒකේ නා බහුසුද්ධ භාවයේ නැත්තම් කොහොමද දන්නේ මේක නිරුද්ධයක් කියලා? හැබැයි යට තේරෙනවා මොකද්ද අලුත් පැත්තකට ගියා පොඩ්ඩක් පොඩි විවේකයක් විස්රාමයක් තියෙන පොඩි නෙමෙයි ලොකු එකක් තියෙනවා. ඉතින් ඊට පස්සේ යාට බහුසුද්ධ භාවයෙන් තමයි කියලා දෙන්නේ. ඕක ආගමේ මෙන්න මෙහෙමයි අඳුරලා දෙන්නේ. ඕක නිරෝධයක්. මොකද්ද නිරෝධය කියන්නේ? මේ තියෙන ඕනම දෙයක් ගෙවිලා යනවා. ගෙවිලා යනම අභාග්‍ය සම්පන්න දෙයක්වත් අසුබයක්වත් දුමංගලයක්වත් නෙවෙයි. ඕක දුමංගලයක් කියලා සලකන තාක් පුතඥයි. මරණයට බය තාක් පුතඥයි. වයසට යන එකට බය තාක් පුතඥයි. ලෙඩ වෙන්න බය තාක් පුතඥයි. මේ ලෙඩ වෙන එක අනිවාර්යම සංසාර රෝගයක්. මේකට ලෑස්තිලා යනවා නම් ක්ෂය වීමට, වැය වීමට, නිරෝධ වීමට. ඉතින් අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා, දැනටත් තියෙනවා. මේ සතිපාසලේ පොඩි ළමයෙකුට ඕක කියලා දුන්නොත් අධ්‍යාපනයට හේතු වෙයිද නැති වෙයිද කියලා. අතහැරලා දාපන්, නිරුද්ධ කරලා දාපන්. මොන්න පිස්සුද උන්ට කියන්නේ අල්ලපියව, ඉගෙනගනියව, පාස් වෙයව කියලා. එහෙම නැත්නම් එහෙම සතිපාසල ළමයි යවන්නේ වැඩි හිටියෝ. ඒ මේ පොඩි උන්ට කියලා දුන්නොත් එහෙම. දැන් මට 3-4 දෙනෙක් හැමදාම <laughs> ලියනවා. ඔබ වහන්සේගේ මේ කුණුහරුපෙනිත සතිය පිහිටලා උදේ රාත්‍රියේ හැමදාම පන්තියේ පළවෙනිය මොකටද ස්වාමීන් වහන්සේ කියලා. මොකටේ වැඩක් ඇති වැඩක් නැහැ. හොඳටම ෂුවර්ලු මං අත තිබ්බොත් ඕන කෙනෙකුට සනීප වෙනවයි කියලා. මොකටද ස්වාමීන් වහන්සේ මේ පිස්සුගේ ඉන්නවනේ සනීපෙලා ඔක්කොමලා. එකෙක්වත් භාවනා කරන්නේ නැහනේ. ස්වාමීන් වහන්සේ මට දැන් අවුරුදු 10යි. පහළ වෙනකොට කෙල්ලෙක් එනවා මයි ගාට. ඊට පස්සේ මං ඉවරයිනේ. ඔබ වහන්සේ ඊට ඉස්සෙල්ලාම වගලව ගන්න. පැවිද්ද දෙන්න. පැවිද්දෙන් ඇති වැඩේ මොකද්ද ස්වාමීන් වහන්සේ? ඒ වුණාට කමන්නේ මට පැවිද්ද දෙන්න. අවුරුදු 10ක ළමයි. මදි මං ඇහුවා අම්මගෙන් කතා කරලා ඊට පස්සේ ඔබ වහන්සේ ඔබ වහන්සේ කියන්නේ විතරයි ඌ අහන්නේ මං කියන්නේ අහන්නේ තම්බන කන්නේ තම්බන කන්නේ බැදගෙන කන්නේ බැදගෙන කන්නේ කියලා. මං කොල්ලට උඹ තව අවුරුදු 5ක් 6ක් යනකම් අම්මා එක්ක ඉන්න දන්නේ නැත්නම් ඔබ හිතුවක්කාරයි. අම්මත් එක්ක හිටලා පුරුදු කරපන් කියලා. ඉතින් ඒ ළමයෙකුට කියලා දෙන්න ගියොත් මේ බහුසුත භාවය ඕනේ නැහැ. මේක පලිබෝධයි, මේක විරාගනිසිතයි, නිරෝධනිසිතයි පන්නේසකයි. ඒ බයිලා හරියන්නේ නැහැ. සතිපාසලේ අපි උගන්වන්නේ සති ගේම්ස්. පොඩි සෙල්ලම් ටිකක් උගන්වනවා. හරියට සතියෙන් කරන්න. ඉතින් ළමයි ඒක ඉගෙන ගන්නවා. ඒ නිසා අපි කෙනෙක් ආගමකුත් නැහැ ධර්මිකුත් නැහැ කරගෙන බලපං කියලා මොන જાති කෙරුවත් සතිය අඳුරලා දුන්නාට පස්සේ ඊළමංගේ අධ්‍යාපනයත් හරියනවා බයලජ්ජාවත් පිහිටනවා ඒ වගේම වැඩි හිටියන්න කරු කිරීම ආදී ධර්මත් පිහිටනවා ඒක බුදුහාමුදුරු මතුරුපු දෙයක් නේ ඒ කායනෝ අයම්බික්ක වේමග්ගෝ කියලා ඒක පිළිබඳව දැනගන්න එක හොඳයි සුත්තමේ වශයෙන් දැනගන්න එක හොඳයි නමුත් දෙනකොට ඒ පොඩි උණ්ඩ දෙනවා මේ නාකින්ද නාකින්චිරන වෙනම කතාවක් කියන්නේ. දැන් ඔය කියපු කතාව හොඳයි ඒකට. දැන් ළමයි හිතේ දෙනකොට නාකියෝ නාකිච්චෝ යාළු කරන උන්ට හොරෙන් කුඩු මුලක් විකුණන්න වගේ පොඩි එකට දෙන්න ඕනේ අම්මා තාත්තා එක්ක හිටියට ගණන් ගන්න එපා උන් කියන දේවල්. ඇත්තම තමයි උන් සතිපාසලට ගිය ගමන් ඔය මොකාටත් උඩින් කතා කරනවා. ඒ අර පොඩි ලියලා වලට එන මට මා ළඟට ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මේ මාම කෙනෙක් කතා කරා කතා කරලා කිව්වලු ඔයාට මම මේ සුවකිරීම උගන්වන්නම් කියලා. ඔයා ළඟ තියෙනවා ඒ ಗುಣ ටික තියෙනවා ඔයා අත තිබුණා තනිපෙයි කියලා. ඉතින් මාමට මං කිව්වලු මේ අම්මෙන් අහලා කියන්නම් කියලා. අම්මා ගියාට පස්සේ කිව්වලු පුතා යුව හොඳ නෑ ඔයාගේ වයසට. ඕක අහන්නකො ධම්මජීවහනුන් කැමති වෙන එකක් නෑ. එපයි කියලා. ඊට පස්සේ ඔක්කොම මට වார்த்தාවක් කියලා සංස මෙහෙම එකක් කියනවා. ඊට පස්සේ මං කිව්වා ඕකෙදී නම් අම්මා ඇත්ත. හැබැයි අනිත් ඒවා ඉදි බොරු. ඕකෙදී අම්මා කියන්නේ යහපා. අරුට තේරෙනවා කියන්නේ මෙතන ඉන්න එකෙකුටවත් වැඩිය හොඳට තේරෙනවා. අද ඊමේල් එකක් කරලා තවද 11යි. ඒකෙල්ල ලියනවා සාජ මං හීනේදී හීන දැකලා දක්කාලා හැරෙනවා. බය වෙලත් හැරෙනවලු. ඊට අතරමැද උන්න සති පාසලට ගියාලු. ඊට පස්සේ මට හිතුණා දැන් මේ හීනේදී දන්නේ නැතිකම නිසා නෙවෙයි බය වෙන්නේ මම හීනෙට දැනමක් ගන්න ඕනේ. මම හීනෙට අවදි වෙන්න ඕනේ කියලා. හීනෙට සතියෙන් යන්න ඕනේ කියලා. මම කෙරුවේ නිදාගත්තට පස්සේ නිින්දට යන හැටි හොඳට බලාගෙන හිටියලු එහෙම නිින්දට ගියාම කවදාකවත් හීන පෙන්නේ නැතිලු කවදාවත් බය වෙන්නේ නැතිලු මම දැන් බලන්නේ පුළුවන් තරම් නිින්දට යනකොට සතියෙන් යන්න කියලා. මේ නාකියෙකුට නාගිච්චෙකුට ඔහොම කිව්වට එකෙක් පිළිගන්නේ දැන් මම නෙවෙයි ඔය කියන්නේ. ඔය කියන්නේ අවුරුදු 11ක ළමයි. අභිධර්ම ඉගෙනගෙනත් නැහැ, සයිකොලොජි ඉගෙනගෙනත් නැහැ, මොකක්වත් නැතුව කියනවා. මේ හීනෙකට යන්න ඕනේ. මෛත්‍රී හිතකින්, තවම නැත්තම් මේ සති හිතකින් අපි කොහෙද යන්නේ? අරකට නද හින ගහපිය මූට අරක වේගය මේක හිට උදේ මට අරක ලැබිය මේක ලැබගෙන උදේ වෙනකම් මුරුකු කන්න වගේ දත් මිටි කකා කෙලගිල කෙල කුණු කෙල කෙලගිල උදේ පාන්දර නැගෙනකොට බඩ ටිකක් පැටලිලා වගේ තේරෙනවා බඩ නිකන් නිකන් චර්චුරු ගන්න. ඒ රැති ඉස්සේ කුණු කියලා කියනවනේ කන්නේ. රැති ඉස්සේ දත් කුරු හපනවා. ඒ යන්නේ මොනවා හරි කුණු කන්දලලා ලයිස්ට් තියාගෙන. ඊට උදේ නැගිටපු ගම යකාට පෙරේත විමානය පෙරේතට විමානය ඒ ගානට හම්බ වෙනවා. ඉතින් බහුසුත භාවයේ නෙමෙයි දැනුම ලැබෙන්න වෙන්න ඕව වැඩෙනවා නම් මොන කුණුවරපැද්ද මේ? දැනුම කියන්නේ විරාග නිසිතං, නිරෝධ නිසිතං ගෙවෙනවා. පටිනිස්සක් ගන්නපසු කුණු කොන්න එක රැස් කරත් විසිකරන්න වෙනවා. මොන දේ රැස් කරවත් විසිකරන්න වෙනවා කියන ඒත් රැස් කරන්න ඕන අපිට බේසික් නීඩ්ස් එපයි අපිට කන්න බොන්න ඕනේ. ඒක කවදාවත් සුකෝභෝගී වෙයිද එතකොට? කවදාකවත් මේ අනුසූරකණ්ඩයයි එතකොට. කවදාකවත් මේ වස්තුව සමසේ බෙදලා යනට විරුද්ධ අපි කරන්නේ පාහර සටන. විනෝඩ අපි හදා බෙදා ගන්නේ. නේදාට අපි සාංගික වෙයි. නේදාට අපි මුත්‍ත්වයක් දෙයි. නේදාට අපි එකතු බෙදලා කයිනේ. දැන් මොකද්ද වෙලාදී? බහුසුද්ධ භාවයේ හරහා යන්නෙම කුට්ටිය කඩා ගන්නද? ඔය ආර්ථික විද්‍යාව දන්නේ එකෙකුට තේරෙනවද කියලා බලන්න මිනිස්සු අතර ආර්ථිකයේ සමසේ බෙදී නොයෑමට ප්‍රධාන හේතුව ආර්ථික විද්‍යාව කියලා. 100ට එකක් විතර ජනතාව 155ක ධනය රැස් කරගෙන උන් තමයි නීති හදන්නේ. උන්ගේ තමයි බැංකුව. උන්ගේ තමයි පත්තර ටික. උන් තමයි රූපලාවන්‍ය හදලා මේ කෙල්ල බුම්බලයි ඊට පෙන්නන්නේ. ඕගොල්ලෝ හිතනද මේ කොල්ලන්ට ආස හිතෙන කෙල්ල බුම්බුනා කියලා. පිස්සු තොපි දන ගියාව. අර පර හැත්ත කරන වැඩ. ඉවුවනේ මේ බෞසුතකම කියන්නේ. බුදුරජාණන් වහන්සේ බැස්සේ මාලිගාවෙන් පල්ලෙහාට එල යටීරිය කැලේ හිටියේ ඉඳලා කිව්වේ බුදුජානනාංශගේ ත්‍රිපිටකය බලන්න පොත් 55ක් තියෙනවා හිමිකම් ඇවිරිනි කියලා ලියලා තියෙනවද කියලා. ලෝකෙ තියෙන උසස්ම දැනුම. හැම කුණුහර පොතකම ලියලා තියෙනවනේ හිමිකම් ඇවිරිලා ඉලෙක්ට්‍රෝන ක්‍රමයට කවුරු හරි මේක ගත්තොත් නඩු. ත්‍රිපිටකේ මොනවද තියෙනවද කියලා බලන්න. කිසිම කෙනෙකුට හිමිකම් ඇවිල්ලා නැහැ. ඒ නිසා හොඳට තේරුම් ගන්න බහුසුත භාවයේ අසත්පුරුෂ ගතියක් තියෙනවා සත්පුරුෂ ගතියක් තියෙනවා. සත්පුරුෂේ මොකද්ද? අහන්න අහන්න විවේකයක් දැනෙන. අහන්න අහන්න විස්රාමයක් දැනෙන. අහන්න අහන්න හුදිකලාවක් දැනෙන. බහුසුත භාවයට අරසාව දෙනවා. ඒ බහුසුත භාවයේ මිස මේ බූරුවන්ගේ පිටේ කර බැඳපු හකුරු ගෝණියක් වගේ ඕක රස දන්නේ නැතුව ඇදගෙන යන එක නෙවෙයි බෞසුතකම කියන්නේ. ඒකට එන්නත් කෝපේ හිස් කරගන්න ඕන. Tamange කෝපේ හිස් පිරිනා නම් කොච්චර වැක්කරොත් වැඩක් නැහැ. ඒ නරකට පිටු බහුසුතු භාවය අද වර්තමාන දැනුමෙන් ගත්තාම බෞද්ධයර තමයි නරකටම පිටලා තියෙන්නේ. ඔක්කොම දන්නවා. වෙන දැනෝ නැතිකම නෙවෙයි. කවදාකවත් මේ සතියයි උත්තරේ මේකට අප වෙන එකයි කරන්න ඕනේ වෙන දේවල් නෙවෙයි කියලා දැන දැන නොකර ඉන්නවා. වෙන ආගමක එනකොට පොරජාගුර කියනනේ මම දන්නේ නැහැ. ඒ කතියට කියනවා මෙන්න මේකයි. ආ හරි. අපි කරලා බලන්න කියලා ගන්න. බෞද්ධය ඇතුළේ තියෙන මේකට මෙත් ඇහි වෙනවයි කියලා කියනවා. පිට කර වෙනවයි කියලා. දැනුව තිබුණාට ඒක ප්‍රයෝජනෙයි ගන්න දන්නේ මෝඩ වඩුවට අහුවෙච්ච ආයුධ ටික වගේ ඔක්කොම පොදි ගහ ගන්න. පොදි ගහ ගත්තාම මොකද වැඩ ගන්න දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ බෞද්ධ භාවයේ තියෙන්නේ ඒක විරාගයටයි පිටලා තියෙන්නේ. විවේකයටයි පිටලා තියෙන්නේ. නිරෝධයටයි පිටලා තියෙන එක පටිනිස්සක් ගන්න පස්සේ ඒ විදිහට පාවිච්චි කරනවා නම් බුදුන්ස කියනවා කුල්ලූපමං ඕබික්ක වේ ධම්මං දේහි සාමේ මේක ඒගොඩ වෙන්න මිසක්කා තරණත්තාය නිතරණත්තාය බික්ක වේ නෝ ගහනත්තාය ඒගොඩට ගියාට පස්සේ ඔය පහුර කර දියානේ යන්න එපා ඒකට වෙන්නයි මේ පහුර හදාගන්නේ. ඒකට කේල් කොට දෙක තුන මොන මොන හරි එකතුලා ගැට ගන්න. ඒකලා අතින් පයින් මහන්සලා ඵලය විහා පැත්තට. එයා පැත්තට ගියාට පස්සේ ඔය කේල් කොටේ කර තියාන යන්න ඕනේ ගොඩ බිමේ. යන්නේ විදියට ධර්මයේ දිහාවට බහුසුත භාවයේ දිහාට අපි හිත යොදලා කටයුතු කෙරුවොත් අපිට තීරෙයි මොඩ අඩු අවුද්දත් එක පොරබදනා වගේ බූරුවෙක්ගේ පිටේ හකුරු පැටේ වගේ මේ ධර්මයක් කර තියාගෙන අපි නටනවාද? එහෙම නැත්නම් ඇහෙන ඇහෙන ධර්මෙන් අපිට විශ්‍රාමයක් විවේකයක් ලැබෙනවද කියලා ඒ අතින් අපි දෙන්නේක් සම එකම ධර්ම මණ්ඩපේ ඉඳගෙන එකම බණ ඇහුවට දෙන්නේක් සම ඒ නිසා මේ ලැබෙන දේ ඒ ගෙවන් කිරීම පිණිස, ක්ෂය කිරීම පිණිස, වැය කිරීම පිණිස, Nirodhe පිණිස වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතෙන් නැත කරනවා. ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා